අවසරයි ගෞරවනීය මෑණිවරුන්ගේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ භාවනා වැඩමුළුවේ හතරවෙනි දවසේ ධර්ම සාකච්ඡාවට නැත්තම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලටයි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි ඉතින් පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු අවස්ථාවේ හැටියට සභාවට ඉදිරිපත් කරන තියෙන ප්‍රශ්න තියෙනවා නම් කරුණාකරලා ඉදිරිපත් කරන්න කියන ආරාධනාව ඇතුව සතිವಾರයේ පටන් ගන්නවා අපි ලිඛිත ප්‍රශ්න වලින් අපි ඉල්ලා හිටමු රජී මහත්තයාගෙන් ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට. අවසරයි අපේ හැමදෙරණේ. ත්‍රිවං සන්නයි කරු ස්වාමින් වහන්සේ අද දින ආනාපාන සති භාවනාවේදී මුලදීම කට වටේටත් නහය වටේටත් තදවීමක් ඇති වී ක්‍රමක්‍රමයෙන් බෙල්ල උරහිස අත්පාසියල්ල තම තදවීම පැතුරුනේ. තදවීම ඊටාත්ම තදට ඇති උනේ උරහිසය. එය මුලදී අපහසුතාවයක් විය. එක වේලාවකින් සිරුරේ තැන් තැන්වල වේදනා ස්වභාවයන් පැතිරිණි. නමුත් මේවා භාවනාවට බාධාවක් නොවිය. ඉරියව් මාරුණු කලෙමි. විටින් විට සුළු පැද්දෙන ගතියක් අද්දුටියෙමි. වරක් බෙල්ල ඉදිරියට කඩා වැටීම වරන් ඇතුළේ සුළු මොහොතකට නිදිමත නිසා සිදු වුණාදයි සැකයකොත් ඇතිවිය. වරක් දෙවරක් සුළු වේලාවකට පැන්නේ මතකයක් යයි සිතිය හැකි දේ මතකයට ඇවිත් ක්ෂණයකින්ම නැතිවිය. මේ විදිහටම භාවනාව බාධා නැතිව දිගටම පැතුණු අතර ක්‍රමෙන් ආශ්වාස ප්‍රශ්වාස සංසිඳී ගියේය. තද ගතියක් වේදනාවක් යම් තරමකට තිබියදීම විවේක ගතියක් හරිම රිලැක්ස් බවක්ද ප්‍රීති සුඛ බවක් දිගටම පැවතිනි. ස්වාමින් වහන්සේ අපට කියා දෙන පරිදි භාවනාව මුල පටන් ගන්නේ පටන්ගත් මට දැන් මම දැන් මෙතන නේද දැන් පැය එකමාරක් වවන පාඩයන්කෙන් පසුත් මම ඉන්නේ කියලා සිතුනේ. භාවනාව පටන් ගන්න අවස්ථාවේ මම දැන් මෙතන ආශ්වාස ප්‍රශ්වාස සමග සටනක් ඇතිව දැන් තිබෙන විවේකය ප්‍රීති සුඛය රිලැක්ස් බව පටන් ගැනීමේ නැති බවත් දැන් ආශ්වාස ප්‍රශ්වාසයේ සංසිඳීමත් සංසිඳීමෙන් අවස්ථා දෙකේ වෙනසක් වරණත ලොකු වෙනසක් බව වටහා ගත්තෙමි. භාවනාවේ මුලම අවස්ථාව වැගිරෙන සදවන බව අත්දැකීම ධාතු මනසිකාරයයි වටහා ගතිමි. වැරදි ඇතොත් නිවැරදි කරන සේක්වා. ස්වාමින් වහන්සේට දීර්ඝායුෂත් නිදුක් නිරෝගී සුවපත් සුවයත් පතමි. නිර්වාණ සරණයි. පටන් ගන්නකොට මේකේ සිද්ධි විචිත්‍රතා සිද්ධි බහුලකම් පේනවා. නමුත් උත්සාහ කරන අවසානයේදී කියන්නේ කාලේ ගත වෙනත් එක්කම අර විවික ගතිය, හිස් ගතිය, ශාන්ත ගතිය වැඩි වෙලා තියෙනවා. ඒ නිසා මුලින් ඉඳලා බලනකොට මෙතෙන්ට සංසිඳීමක් පසද්දියක් පැහැදිච්ච ගතියක් තමයි ඇති වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඇත්තටම ඉස්සල වතාවට දෙවෙනි වතාවට තුන්වෙනි වතාවට එහෙම බලනකොට පටන් ගන්න වෙලාවේදී යම් දරා ගන්න පුළුවන් නැති යම් විදිහේ සිද්ධි බහුල කාවයක් තිබිලා එන්නේ එන්නේ තැම්පත් වෙනකම් අපේ ඉඳලා ගොඩාක් භාවනා කරලා බලනකොට පේනවා මුලින් ඉඳලා අග දක්වා කිසිම වෙනසක් වෙලා නැහැ. මුලදී අර දකින්න දේවල් ගණන් ගන්න ගතිය තිබුණා. ඒ නිසා ඒක කැළඹිල්ලක් වගේ පේන්න තියෙනවා. නමුත් tempatකම දිගටම තිබිලා තියෙනවා. ඒ නිසා ඉස්සරහට යනකොට භාවනා කර කර ඔය කැළඹිච්ච ගැන කතා නොකර නිකන් ඉන්නවා. කැළඹිලි නැතිකම නිසා නෙවෙයි. කතා කරුවොත් හිත දොඩමළු වෙනවා. හිත කතන්දර ගොතනවා. ඉදිරිපත් කරන්නේ කොහොමද මේක හරිද වැරදිද කියලා පහුවෙනකොට තියෙනවා එකෙන් කිසියම් ගණන් ගන්න දෙයක් නැහැ පණිවිඩයක් නැහැ සංඥාවක් නැහැ කියන කතා නොකර ඒ ගැන වාර්තා කිරීමේ බර පැත්තක තියලා මෙනෙහි කිරීමේ බර පැත්තක තියලා හඳුනා ගැනීමේ බර පැත්තක තියලා බැලුවොත් පටන් ගන්නකොටමත් ওই සමාධිය නැත්තම් ওই එක tempat ගතිය තියෙනවා ඒකේ එහෙමම තමයි ඒක අපි ඉපදිච්ච දවසේලා තිබිලා තියෙනවා ඉතින් මොනවද බැලුවේ මෙතෙක් කල් භාවනා කරලා හම්බෙච්ච එකක් නෙවෙයි ඔය කාගේ ළඟත් තියෙන එක අපි මේ කැළඹිලි චංචල කම්පන ගැන කතා කරගෙන ඉන්න එකනේ පුරුදු කරලා තියෙන්නේ ඉතින් ඒව ගැනම කතා කරලා ඒකෙන් ඒකට දවස ගත වෙනවා ඒ ගණන් නොගෙන එහෙම නැත්නම් ඒව ගැන ප්‍රපංච නොකර ඒව ගැන කතන්දර ගොතන්නේ නැතුව හිතමනාප කරන්නේ නැතුව විවේකයක නේද මම ඉන්නේ මම දැන් මෙතන නේද ඉන්නේ කියලා බැලුවොත් કોઈ චිත්තක්ෂණෙත් මම දැන් මෙතන තමයි. કોઈ චිත්තක්ෂණෙත් විවේකයක් තමයි තියෙන්නේ. ඒක නැති කරන්න කාටවත් බෑ නැති කරන්නේ තමන්ගේම තණ්හාව සහ අවිද්‍යාව නිසා කතා නොකළ යුතු ලාමක තුච්ච දේවල් ගැන කතා කරන්න යෑමෙන් තමයි අර පිරිසිදු විවේකයේ බාධා වෙන්නේ. හැබැයි ඇත්තටම කියනවා විවේකයට බාධා වෙන්නේ කතා කරත් බාධා වෙන්නේ ඒක තේරෙන්නේ කතා නොකරන හිත අදිෂ්ඨාන කරගත්ත දවසේ. නැත්නම් මේවා ගැන හිත කරදර නොගන්න අදිෂ්ඨාන කරගත්ත දවසේ මේවා ගැන අභිරමණය නොකරනද කතන්දර නොගොතනද තීන්දුව කරලා පස්සේ වෙන විවේකයේ ඕන වෙලාවක ලැහිසි ගෙටෙන්න. එනිදි අපි දොර අරින්නේ අපි දොර අරින්නේ කරදරකාරින්ඩයි කතන්දර වලටයි සිද්ධි බහුල භාවයටයි. ඉතින් මේවා තියෙන තාක්කල් අර විවේකයේ ගෙටක වදින්න නැති ගතියක් තියෙනවා. ඉතින් භාවනා කරගෙන යන දිගටම කරගෙන යනකොට මුල් ටිකේ කියන්න හදන ටිකත් වார்த்தාවට ඇතුල් කරනවා එන්නින් අඩු කරයි. මොකද ඉතින් ඕක විශේෂයෙන් කියන්න දෙයක් නැහැ. මේ කම්පන තියෙනවා, චංචල තියෙනවා, තදවීම තියෙනවා. ඕවා ඉතින් ගස් කොළන් වල තියෙන. මොකටද මේ මේවා ගැන කතා කර කර ඉන්නේ? මොකද ඒකට තේරෙන්නේ අන්තිමට යනකොට මේවා ගැන පිරිසුද්ධිය ගැන විතරක් කතා කරනවා නම් කතා කරන්න තිරස්චාන කතා වලට අහුවෙන තීරමක් නැති දේවල් අඩු කිරීමේ සම්මා වායාමයේ වාචා පුරුදු කරපුවාම විවේකයක් හිස්තනක් ශාන්ති ගතියක් පිටිච්ච ගතියක් එහෙම නැත්නම් සම්පත්‍ති කර ගතියක් අඩියේ තියෙනවා ඉතින් ඒක අවබෝධ කරගෙන වාඩි වුණා නම් ඉවර වෙනකම්ම ඒක තමයි තියෙන්නේ නිසා කාලානුරූප වෙනසක්වත් වෙන්නේ නැහැ කියන එක තවත් මෝරණකොට තේරෙයි. ඒ සඳහා දිගටම මේ ක්‍රමේ හරිය මේ කියන්නේ සෑහෙන තෝගයක් කපලා ගත්ත ගතියක්. ඒත් අපේ පුරුද්දට හිත තාමත් අර ඉතුරුලා තියෙන සිද්ධිපෞල ගාවේ ගැන කතා කරගෙන ඉන්නවා. ඒකට ප්‍රශ්නයක් නැහැ. ඒකත් අඩු කරන සම්මා වාචාව නැත්තම් විතක්ක ਵਿਚාර අඩු කරන පැත්තට වැඩ කරන ගියොත් පැමිණිච්ච තෑග්ග ඉදිරිපත් වෙච්ච තෑග්ග බාර ගැනීමක් විතරයි තියෙන්නේ. නැත්නම් භාවනාදී හම්බලා තියෙන මේ විවේකය දෙවියනේ බුද්ධ විඳිනකයි තියෙන්නේ. ඊත් කරදර ගන්න එක පැත්තකට තියලා. ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව මනස කියන පරිදි මම වම දකුණ වශයෙන් සක්මන් කරන විට උරුදු පරිදි සීතල උෂ්ණ රළු ගතිය සියල්ලම දැනෙන. මනසෙන් ලැබෙන නියෝග වලට අනිත්‍යභාවය නියෝගවල අනිත්‍යභාවය දුටිමි. වෙනස් වන ගතිය දුටිමි. පාදවල ස්පර්ශයෙන් ලබන ආස්වාදයේද ස්ථිර ගතිය පේන්නේම නැත. පාදවලට ලැබෙන සංඥාවලද නිත්‍යතාවයක් නැත. ඒ ඒ විවිධයි. මට හසුරවා ගන්නට බැරි බවද දැනෙන්නේ. ස්පර්ශය නිසා ලද වේදනාවක් මිස වෙන කිසිවක් නැත. ස්පර්ශය නිසා ලද වින්දනයේද නිත්‍ය බවක් නොපෙනේ. පරයන්ක භාවනාව වහන්සේගේ උපදෙස් සියල්ලම අනුගමනය කළ මාහට චජ්ජක්ක චචක්කන චචක්ක සූත්‍රයේ දේශනා කළ පරිදි පරිදි ආශ්වාසය හා ප්‍රශ්වාසය අතර පුංචි ඉඩක් නැවතීමක් තිබෙන බව දුටිමින් ඊට කඩින් කඩ එන දිග කෙටි හුස්ම දුටිමින් වරණ ඇතුළ ආශ්වාසයේ ආශ්වාසයක් නැතුව ප්‍රශ්වාසයක් නැත ප්‍රශ්වාසයක් නැතිව ආශ්වාසයක්ද නැත ප්‍රශ්වාසයෙන් පසු නැවතත් ප්‍රශ්වාසයක් මට කළ නොහැක නැවතත් අවස්ථාවක් නැතිව ඒ නිසා නැතිව ඒ නිසා හුස්ම එහෙ සමායන හුස්ම මගේ අයිතියෙන් තොරද කියා සොයමින් සිටිමි මට වමනා විද්‍යට හොඳ සුවඳක් ඇති හුස්මක් ගත නොහැකි බව දකමින් සිටිමි ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවා right මේ විදිහටම කරන්න මේ දැනගත්ත ඉදිරියෙන් තියාගත්ත සංකල්ප විකල්ප ආකල්ප හරිද කියලා බලන එක එනේන බාධා වෙදී එනේන ඉරියව් වෙදී එනේන තැන්වලදී උත්සාහ කරලා බලනද නියම රත්තරණම් කොච්චර උරගාල බැලුවත් රත්තරණේ අඩුවක් වෙන්නේ නැහැ. ඒ වගේ තමයි මේ දේ හරිනම් මේ ඉදිරියෙන් තියාගත්ත සංකල්පය උගාක් මේක ඔප්පු වෙන්නේ අමලියක් කරදරයක් ලෙඩක් දුකක් ආවෙලා. ඒ කොච්චර ලෙඩ දුක කරදර ආවත් මේ පරීක්ෂා කරලා උරගාල බලන්න පුළුවන් ගතිය අපෙන් අයින් කරන්න බෑ. ඒ නිසා ඕනේ ලෙඩකට එන්න කියන්නේ ඕනේ දුකකට එන්න කියන්නේ ඕනේ අසාධාරණයක් වෙන්න කියන්නේ මේ උරගා බලන ක්‍රමය දාලා බලනකොට පේනවා මේ උරගා බලන ක්‍රමයට කිසිම කරදරයකින් සම්බන්ධයක් නැහැ. ඒක වෙන කොහෙදෝ ලෝකක තියෙනවා. ඒ නිසා අපි නැවත නැවතත් මම දැන් මෙතන කියන කුරකා බලමින් ජීවත් වෙනවා නම් කරදර එන්නේ එන්නේ දුරින් දුරන් වෙන්න පටන් ගන්නවා. මේ ප්‍රත්‍යක්ෂණය එළඹ වාසය කරන ගතිය පරීක්ෂා කර බලන්න පුළුවන් ගතිය ටිකටෝම තමන් ළඟ තියෙනවා දකින්නොත් නිකන් බුදුහාමුදුරුත් එක්ක ඉන්නා වගේ තමයි. ධර්මයත් එක්ක ඉන්නා වගේ තමයි. සංඝයා තුල ඉන්නා වගේ තමයි. සීලය සම්පූර්ණයි කියලා නැත්නම් සීලේ අරසාව තියනවා කියන එක තමයි තේරෙනවා. ඒක නිසා මේ හිතන්නට නරකයි කියන දේ දුකක් වැඩි ලැබේවා කියලා තමයි. කරදරයක් වේවා, අම්මා මැරේවා, බබා මැරේවා, ගැටගිනි ගනිස්සා මැරේවා. අනේ එදාට තේරෙයි ඔය කොච්චර වගුරුනත් මේක තියෙනවා. ඒක එහෙම කියන්න හොඳ නැහැ. මේ බුදුහාමරවත් එහෙම කියන්නේ මට හිතෙනවා බලන්නේ ඔබ බිමැල්ල තල්ලු කරලා උලලා බලන්න රිදෙනවද කියලා. එසා එන ඕනේ කරදරයකට hina වෙලා මුණ දෙන්න බලන්න මේ උරගා බලන ක්‍රමය. මම දැන් මෙතන ඉන්නවා. එතකොට මට මේ දැනෙන ගතිය ඔය මොන ලෝකෙ පිලෝපනයක් වුණත් වෙන්නේ නැහැ. එනිසා ඒක ගැන කතා නොකර මේ ඇද හේතු කල්යාණ මිත්‍රයා මේ සද්ධර්මය මේ මේ සත්පුරුෂයා මේ හැරමිටිය නිටතරම උරගක බලන්න. කරදරේදී සැපේදී වැසිකිළියේදී ගඳකිළියේදී සක්මන් කරනකොට පරියන්කේ ඉන්නකොට හැම තැනදීම බලන මේක පරීක්ෂා කරන්න කරන්න කරන්න තහවුරු වෙන ධර්මයක් තියෙනවා. සරණයි ගත ස්වාමින් වහන්සේ 2013 අගෝස්තු මාසයේදී ඔබ වහන්සේගෙන් කමඨහන්ගෙන භාවනා කරන යෝගිනියක් වෙමි. මම දැන් මෙතන කියා මෙනෙහි කරමින් භාවනාව පටන්ගෙන අද දක්වාම එම ක්‍රමයටම කරමි. ඔබ වහන්සේ කිව් පරිදි සෑම විටම එම தત્ත්වය ගැනීමට උත්සාහ කළේය. පරණත්ලේ කය ඇතුලේ සිත පවත්වා ගැනීම. මම දැන් මෙම தત્ත්වය පසුවෙමි. පරයන්කේ වාඩුණ සැනින් එක දිගට පවතින කම්පනයක් විදියට අත්දකිමි. වරක වේගෙන් සහ සෙමින් අත්විඳිමි. විනාඩි 45ක් 50ක් අතර සතිය හොඳින් පවතී. කොටුවක ඉඳගත් සැනින් ඇස්පසා හෝ ඇස් අරගෙන එම කම්පන තත්ත්වය අත්විඳිමි. කරදර අඩුය. වරාණතුල ශබ්ද ආදියෙන් සක්මන් භාවනාව වම දකුණ කියා මෙනෙහි කරමින් භාවනාව කරමි. කකුලේ වැලි තෙරපීම වරන් ඇතුළු ඉරිබ සහ ඇඟිලි අතර හොඳින් අත්විඳිමි. කකුල ඔසවන විට පතුලේ වැලි කැට ඇලී ඇති බවක් දැනිනි. පය භාගයක් පමණ සක්මන හොඳින් කළ හැකිය. සක්මනේ කෙලවර සිටගත් විටත් කම්පන තත්ත්වය අත්විඳීමට පුළුවන්. මාගේ ප්‍රශ්නය පරයන්කේ සිටන විට දැනෙනවා කියා මෙනෙහි කළ යුතුයද? දෙක සක්මනේ වම දකුණ කියා මෙනෙහි කළ යුතුයද? අනුගමනය කරන ක්‍රමය නිවැරදිද? වැඩි විස්තර කරනවෙන් පහදා දෙනසේක්වා. ඔබ වහන්සේට නිරෝගී සම්පත්‍ති ප්‍රාර්ථනා කරමි. එදැනි පහුගිය දවස් ටිකේ මම මතක් කරා ඒ කමට අසුද්ධකටයි මතු කරන්න සැකනම් හිත දෙකෙඩියාව නම් මේ මෙනෙහි කිරීමේ ක්‍රමේ පාවිච්චි කරන්න සැක නැතිනම් එහෙමම යන්න දෙන්න. ඒ නිසා අපිට මේ මෙනෙහි කිරීමේ ක්‍රමය මූල කර්මස්ථානයේ අවශ්‍ය කරලා තියෙන්නේ ආමග විස්තර හෝ පවතින தත්ත්වය පිළිබඳ සැකණන් විතරයි. එහෙම නැත්නම් සතියට සම්පූර්ණ සුක්කානම් බාර දෙන්න යාවක බලන්න. සැකණන් විතරක් මෙනෙහි කරලා බලන්න මම දැන් මෙතන කියන තැනට එන්න පුළුවන්ද කියලා. එතකොට එන්න පුළුවන් නම් ඉත තමයි තේරෙනවනේ ගෙදර ගියා වගේ කියලා. අන්න එහෙම නැතිව නිසකක බව ඒකට කියන්නේ අදිමොක්ඛය කියලා විශ්වසනීයත්වය. ඒ විශ්වසනීයත්වය ආවනම් අපේ හිත ඕනම දෙයකට රැස්වි. ඒකට කකුල් මාට්ටු දාන්න යන්න එපා. ඒකට බර බඳින්න යන්න එපා. නිකන් මේ ක්‍රමසහ විදි දාලා. මෙන්නේ කිරීම කරලා අර දැනුම නෑ මේ ක්‍රමේ නෑ අර ධානේ නෑ අර මාර්ගඵලය නෑ අර විපස්සනා ඥාන නැහැ කියලා නම් මම නෙවෙයි. ඒ වෙලාවේ තියෙන එකට කියන ප්‍රභවය කියලා possibilities අසීමිතයි. ඕනම දෙයක් බලන්න. දැකනම් විතරක් පොඩ්ඩක් උඩ කාලා බලන්න මෙනෙහි කරලා Tamanට මූල කර්මස්ථානය යන කියලා මේ මූල කර්මස්ථානේ මෙනෙහි කරන පස්සට යන ගමන හැම වෙලාවෙම සැකයේ දුරු වුණාට ගමනට බාධා. මම නැවතත් කියනවා මෙනෙහි කිරීම සඳහා මේ ගන්න කාලය සැකේ දුරු කිරීමට වෙන උත්තරයක් නැතිසා කරන මිසක් ආ ගමනට බාධා. හරියට කාර් එක වාහනේ යන ගමන් බහලා ටයර් එකේ උලන් තියෙනවද කියලා බලනවා. උලන් තියෙනවද කියලා බලන්නේ නැහනේ හැක නැත්තම් බැරි නම් ඉතින් ගමන නතර වුණත් බලන්න එපායි. බලන වෙලාවෙම දෙක තියන්න කාර් එකේ ගමන නැහැ. මේ අර කාර් එකේ ටයර් එකේ උලන් බලනවා වගේ උලන් බලන්නේ ඩ්‍රයිවර්ට තේරෙනවා රිම් එක වදිනවා හරි මොකක් හරි. නැත්තම් ටයර් එකේ උලන් නැතුනම ඔය ගමන යනවා. ඊට එකයි තියෙන්නේ. ඉතින් ඒක දැක තියෙන කට්ටිය උලන් තියෙද්දි ස්පෙයා වීල් එකේ තුලන් බල බල ඉන්නවා කාර් එක පස්සේ නතර කරගෙන. ඉතින් කියන දේනේ හැකියාවක් නම් ඇත්තේ නැහැ. හැබැයි ටැග් ගහිලා තියෙන්නේ. එක තැන නතර වෙලා තියෙන්නේ. ඉතින් මේ චරිත දෙකම ලෝකේ ජීවත් වෙනවා. ඕන දෙයක් නැහැ ඔය කම්මෝකෝ චිකාගෝ කියලා යන જાතිකුත් තියෙනවා. ඔක්කොම හරි ගිහිලා තියෙද්දිත් හොය හොයා බල බල හොයන જાතිකුත් තියෙනවා. වාක්‍ය අන්තිමට ගණන් ගන්න තියෙන්නේ කලදුරු කල බලහිගම් කියලා. මේ ගමන සිද්ධ වෙනවා නම් අනවහාරදී අනවශ්‍ය සැකයක් එළියට දාගෙන මේ ගමන බාධා කරගන්න එපා. ඒක නිසා නිකන් මේ පොදු ආප්තෝපදේශය වශයෙන් කීත හැකි කට්ටියක් එක ගමනක් යනකොට ගමනේ වේගය තීතු කරන්නේ වැඩියම සැකේ තියෙන එක. ඌ තමයි හැමීටම යන්නේ. ඉතින් කට්ටියටම ඉන්නවා ඌත් එක්ක යන්න. මොන්න જાතියවත් ඌ වෙන්නේ නැහැ. ඌ ඔක්කොම බලනවා, අරේ බලනවා, මෙහෙ බලනවා. ඒක නිසා කට්ටියක් එක්ක අපායටවත් යන්න එපා. අපායට ගියත් අනේම යන්නේ. ඒතකොට තමන්ගේ වේගෙ ගිහිල්ලා එන්න පුළුවන්. කරට දාගෙන යන්න ගියා නේද? හැම එකකටම හැම එකම සැකයි. ඔක්කොම සැකේ කරලා බලනකොට ඉර පායලා. පෙරහැර ගිහිල්ලා. තනියම ගියා නම් ඕන දෙයකට යන්න පුළුවන්. ඒ නිසා අපායට ගියත් ඉස්සල්ලා තනියෙන් ඵලයක් කියලා තියෙනවා. මේ සැකය කට්ටිය වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙනවා. පුද්ගලිකව නම් Tamande කියතයිනේ ජීවිත පරිත්‍යාගයෙන් කාය පරිත්‍යාගයෙන් වෙන දෙයක් වෙච්ච මම යනවා කිය. තව කෙනෙකුට බෑනේ අපිට ඒක කියන්න. තව කෙනෙකුගේ පෞරුෂත්වය කියලා එකක් තියෙනවානේ. මානසිකත්වය කියලා තියෙන යහියත්වය මට නම් බෑ මට කක්ක කරලා ඉන්න ඕනේ. ආවද ඒක කරලා වැඩි මොනෝ කරන්නේ. නෑ මට චූ කරනවා ඉතින් මගේදී චූ කරන රේට හොඳ දැන් චූ කරන එක ආවදලින්. අන්තිමට හොඳ පෙරහැරි ඉවරයි කට්ටිය මේ චූ කරලා ඉන්නවා. ඔය එක්ක ඔක්කොට වැඩි ඔක අත්දකින මිනිහෙක් මම. හැම වෙලාවෙම කට්ටියත් එක්කනේ ඉන්නේ. සෝරි කියලා හිතනවා. තනියම හිටියා බුදුජානන්ස කියනවා පේන දෙයක් ගව්වක ඉස්සරහට පේන දෙයක් ගව්වක පිටිපසට කවුරුත් නැත්තම් මට ඕලාට මල මූත්‍රා පහ කරන්න පුළුවන් කියලා. වෙන මොකද්ද කියන්න තියෙන්නේ? වෙන මොකද්ද කියන්න තියෙන්නේ? මේ සැකය කියන එක පිරිස වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙනවා. අඩු උනක් තියෙනවා. හැබැයි ඒකට මගේ ඕල මොල කම් පාවිච්චි කරලා මට කිතයි කමන්නේ ඕන දැක්කච්ච මම යනවා කියන නමුත් තව කෙනෙක් එක්කන කද්දාවත් බෑ. ඒකයි බඳින්න එපයි කියන්නේ. බැඳ කියන්නේ විලංගුවක් තමයි. මේ සම්මතයේ තියෙන බැඳේ නැත්තම් සෞත්වය කියලානේ. බැඳේ නැත්තම් නිකන් මොකද මොකද වගේ කියලානේ. ඒ නිසා බුද්ධ ඥානසේ කියන්න ඕනේ කියලා කියලා තියෙනවා. එහෙනම් කරන්න වෙන මොකක් හරි තමයි අපි. ඒ නිසා සෙනඟක් එක්කනම් අපායටවත් යන්න එපා මේ සැකෙත් එක්කනම් කද්දාක බුදියන්නත් එපා ඇහැරෙන්නත් එපා. ඊට මීට වැඩි හොඳ මරණි. ඒ තරමටම මේක වසක්. ඒ තරම මේක පිළිකාවක්. ඒ තරම මේක AIDS රෝගේ. එනිසා නිසක බව තමයි සෝවන් වෙනකොට ලැබෙන්නේ අර එකප්පසාදේ බුදුහාමර කියපු දේ පිළිබඳ සැකයක් නැහැ. ධර්මේ නැහැ සංඝයාගේ සැකයක් නැහැ මගේ සීල පිළිබඳව මට සැකයක් නැහැ කියලා ලැබෙන මේ ශාන්තිය ගිහි යතරියා වගේ අවකාශයට පැනනක වගේ කිසිම ගැටයක් නැහැ කරන දෙයට විනිශ්චයක් ගත්තා Taman ගියා ඉතින් ඒක මේ ලැබුණට බුද්ධි බුද්ධි ලබන්නේ කියන්නේ තිබුණට ඒක ප්‍රයෝජන ගන්න සෑහෙන බාලදක්ෂිකාවක් වෙන්න නැත්නම් බාලදක්ෂයෙක් වෙන්න ඕනේ නැත්නම් මේ සෙනගෙන් අහලා නම් කරන්න බෑ. කිට්ටි කොටිම අපි කිට්ටුවෙන් ඉන්න කට්ටිය තමයි අපිට තියෙන කොක්ක. නැත්නම් මගේ කල්පනා ඥානය තමයි නිවනට තියෙන එකම බාධා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ දෙපා නමද අවස්ථාර පතමි. වසර 3ක පමණ සිට ඔබ වහන්සේගේ සීදී බණ ආසමෙන් කමඨහන් ලබා ගනිමින් භාවනා කරන්නෙමි. අද දින වන විට මට වැටහුණ දේ නම් එක සිත නොරිදා සිත හැදිය යුතුය. දෙක දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන සිටිය යුතු බවයි. ස්වාමීන් වහන්සේගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පමණි. මෙයාට කීත එක භාවනා මන්ද තනදා ගන්නයි කියලා. අල්ලලා යනවා ඔබ කෙනෙකුට. භාවනා මන්ද තනදා කාට හරි ඔය තෙල් ටික බෙදලා දෙන එකයි තියෙන්නේ. දන්න හරිය. ඒ නිසා කවුරු හරි ඉන්න ඕන කියන මොකාවක් කියන දෙයක් ගන්න තේතුවක්කාරකමට දෙන දෙයක් තම්බලා දෙයක් කාපන් එල්ල තියෙන පැතරක බුද්ධිය ගන්නේ තියෙන දැනින් පටන් අරගෙන ඵලයන්. මේ චරිතුරු ගාන නෑ බෑ කියන එකෙක් නොත්තකින් කියලා යන එකයි. ඉවරයි මේකේ ඉන්න හරියක් ඉන්නේ අරක නෑ මේක නෑ අරක දිග මැදි මේක කළු පාට මැදි කික ඉන්න જાතියෙන් ඕනෙම නෑ මේ තියෙන එක හොඳට මොහොද්දම ඒක තමයි ලොකු සංසය ලියලා තියෙනවා තියෙන තැන දන්න තැනින් පටන් ගන්න මෙතනින් පටන් ගන්න තියෙන තැනින් පටන් අරගන්න ඒතර ගමනක් යනවා නේ. අරක නෑ මේක නෑ අරක ඉතින් තොවිලට කොඳුරු තෙල් කල 7යි 7යි ඕනේ නොකරන තොවිලට. තියෙන දෙයට මේ ඇති. යන්නේම කියලා පටන් ගන්න කට්ටියකින් තමයි මෙතෙක් කල සාසනය රැකිලා තියෙන්නේ. හැබැයි ඒගොල්ල සමාජ පැත්තෙන් බලනකොට රැඩිකල් වාදී එතන නහයට අහන්නේ නැති එහෙම නැත්නම් ඔලොමොල ගතියක් පේන තියෙනවා. ඉතින් මේකට මම කියන්නේ පෞරුෂත්වය කියලා. මේ ඔලොමොල ගතිය නම් මොකක්වත්ම කරන්න බෑ. හැම කෙනාම ඇවිල්ලා ඔපිනියන් දෙන්න හදනවා. මේ මේ කොට ඉඳගෙන පීනන්න කරන කට්ටිය මේ වතුරේ බැහැලා ඉන්න අපට උපදෙස් දෙන්නේ නේද? මේ වතුරේ බැහැලා මැරෙන්න දඟලනවා මේ කොට ඉඳලාගෙන ඔහම ගහන්න බා මෙහෙම ස්ට්‍රෝක් එක දෙන්න සමනල ස්ට්‍රෝක් එකට ගහන්න. ඉතින් කියන්න හිතන වතුරේ ඉඳගෙන කොට ඉන්න කට්ටියද උඹ මේ ගොඩ ඉඳගෙන ඉන්නේ මේ අපි වතුරේ. අපි මේ දෙట్లන ජීවිතයත් මරණත් එක්ක රටනවා. ගොඩ ඉඳලා මේ පොත් දිග අරගෙන උපදෙස් දෙන්න හදනවා කියන්නේ. ඒ මොකද ඒගොල්ලන්ට සැකයි. හැබැයි ඉතින් අර කාටවත් උපදේශ නොදී ඉන්නකොට නිකන් උනවා වගේ. ඒ කට්ටිය අයින් කරලා තමන්ගේ වගේ කීම තමන් අතරගෙන යනකොට අපිට ලැබිලා තියෙන වැඩිකම මිසක් අඩුකමක් නම් කොහෙවත් නැහැ. හැම දෙයක්ම වැඩි වෙලා අපිට ඉස්මෘතට ගිහිලා තියෙනවා. අපිට තියෙනවා කපා හැරලා ප්‍රයෝජනෙ සලකලා ඒක පාවිච්චි කරලා යන්න ගත්තොත් මේට වැඩි හොඳ අවස්ථාවක් ආයි ඉස්සරහට ලැබෙයි කියලා හීනකින්වත් හිතන්න බෑ. නැකත ප්‍රශ්න අවසාන ප්‍රශ්නය අවසර ස්වාමීන් වහන්සේ අවුරුදු 4ක පමණ කාලයක සිට භාවනා කරමි. ආනාපාන සතියෙන් පටන්ගෙන විදර්ශනා කරමින් නිමිත්ත දකිමින් ආලෝකය දකිමි. දින 10ක භාවනාවකට පැමිණ භාවනා කරන කාලය තුළ පැය භාගයක් නොව දවසට පැයක් භාවනා කරන මෙන් කමටහන් ලබා ගතිමි. දින 10කට පසු ගෙදර ගොස් දින 2ක පමණ දවස පුරා භාවනා කළෙමි. ඊට පසුදින උදේ 4ට පමණ ඇහැ ඇරෙනවත් සමගම හිසෙහිසට දෙපතුල දක්වා ඊටාම ප්‍රභාෂර විදුලියක් ගමන් කර ශරීරෙ පිපිරීගේ බවක් දැනුනි. සමාවෙන් පිපිරීගේ බවක් දැනුනි. ශරීරය සම්පූර්ණයෙන්ම නැතිවගේ බවද දැනුනි. මට එකවරම බයක් දැනුනි. දින දෙකක තුනක භාවනා නොකර සිටීමෙන් දැන් නැවත මා භාවනා කරමි. මෙම අවස්ථාව පැහැදිලි කර දෙන මෙන් ඊටා කාරණික ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිවන් සුව පතමි. සාමාන්‍ය අපි ඊයේ කතා කරගත්ත විදිහට මේ කොයි දේත් වෙන්න පුළුවන් මේකට අභියෝග කරන්න එපා. අඳුනගන්න උත්සාහ කරන්න එපා. අභියෝග කරන හඳුනගන්න හැම වෙලාවෙම ගමන යන හිතලා. එනිසා ඊගාවේ ඊගා පියවරට අනේකයි තියෙන්නේ. එතනින් ගියාම මේ මුල් ලිපියේ පුලාම මම මගේ වචන කියන පටලවාගෙන තියෙනවා. මේ භාවනා කරනවා කියලා එකක් තියෙනවා. මට මේ ලිපිකරුවා හෝ ලිපිකාරිය කියනවා නම් මොකද්ද මෙතන මේ භාවනා කරනවා කියන එකෙන් අදහස් කරන්න කියලා මම හිතනවා මේ තියෙන මේ සැකමසුතන්නටත් උත්තරයක් ලැබෙයි කියලා. ඒ නිසා මේ සභාව ගැන අනුකම්පා කළා හෝ සාකච්ඡාව ගැන අනුකම්පා කළා හෝ කරුණාකරලා නිර්වචනයක් දෙනවද? මෙතන මොකද්ද මේ භාවනා කියන වචනෙන් අදහස් කරන්නේ? තමන් මොකද්ද මේ භාවනා කරනවා කියන එකෙන් අදහස් කරන්න කියලා. එම ගණන් ගන්න නැත්නම් ඉතින් අපි ඒක ප්‍රශ්නේ නොසලකා යනවා නිකන් ඉන්නවා. දැන් අපි විනාඩි 25ක් විතර අරගෙන තියෙනවා ලිඛිත ප්‍රශ්න සඳහා. ආයිති කාටරි ඉදිරියේ තියෙන කාලය ප්‍රයෝජන ගන්න පුළුවන් සභාවට ප්‍රශ්න ප්‍රකාශන එහෙම නැත්නම් මාතෘකා තියෙනවා නම් කරුණාකරලා ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා හිටියා. අවසරයි ස්වාමීන් වහන්ස මම අවුරුදු දෙකක පමණ කාලයක සිට පිම්බීම හැකිලිම භාවනාව වඩනවා මුල්ම කාලේ මට මම දැන් මෙතන කියලා මෙනෙහි කරනකොට හොඳටම පිම්බීම හැකිලිම දැනෙනවා ඊපස් පිම්බීම හැකිලිමේ මුල මැද අග ඒ දෙක අතර පවතින වෙනස හොඳින්ම දැනෙනවා ඊට පස්සේ ටිකෙන් ටික මේක සියුම් වේගෙන ගිහිල්ලා සියුම් තත්ත්වයටපත් වෙනවා ඊට පස්සේ මේ තත්ත්වයටපත් වුණාට පස්සේ ස්වාමීන් වහන්සේ දිගට මේක පවතිනවා කෙලින්ම සිුම් වෙලා නැති වෙලා යනවා ආයෙ තව තැනකින් පිම්බීම හැකිලිම මතු වෙනවා ඒකත් ආයෙ ටිකකින් නැති වෙලා ගිහිල්ලා ආයෙ තව විදිහකට මතු වෙනවා ඒ විදිහට විවිධාකාර ස්වરૂප වලින් මේක නැවත නැවත මතුවේවි දිගටම පවතිනවා මේක සංසිඳීමක් වෙන්නෙත් නැහැ ස්වාමීන් වහන්සේ මුකුත් වෙන මොකක්වත් පරිණාමයක් වෙන්නෙත් නැහැ මේ ආකාරයටම දිගටම පවතිනවා සාමාන්‍ය මම පැයක් පැයකමාරක් වගේ එක දිගට පරයන්ක ඉන්නවා. මේ කාලය තුල දිගට මේ විදිහට පවතින ස්වාමීන් වහන්සේ මුකුත් වෙනසක් වෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕන මොකක් හරි මේ කරන ක්‍රමයේ මොන හරි වැරද්දක් තියනවාද? ප්‍රශ්නයක් නිසාද භාවනාව එක තැන නතර වෙලා වගේ මට දැනෙනවා ස්වාමීන් වහන්සේ. ඒකට පිම්බි මහගේ ඉමන් නතර වෙලා නැවත පටන් ගන්නවයි කියන අතරමැදදී නතර වීම මෙන්න මෙතනින් වගේ නතර වෙන්නේ කියලා දල වශයෙන් දැනීමක් ඊට පස්සේ ඒක ආයශරයක් කොහෙන්දෝ තැනකින් පටන් ගන්නවා කියන ආරම්භයක් කියන්නේ අතරමැද කොටසක් තියෙනවනේ අත්දක ගන්න නැති කොටසක් අන්න ඒක ගැන කොච්චරක් තොරතුරු තියෙනවද කොච්චරක් අවදියෙන් ඉඳලා තියෙනවද කොච්චරක් අත්දකින්නවද ඒ දිස් ස්වාමීන් වහන්සේ බලාගෙන ඉන්නවා එතකොට නිකක් මට පපුවේ වේදනාවක් වගේ එහෙම අපහසුතාවයක් දැනෙනවා ඒ දැනීමත් එක්කම නැවත ආයේ වෙනත් ස්වરૂපයකින් පෙම්බීම හැකිලිම මතුවෙනවා. ඒ පපු වේදනාව දැන චිත්තක්ෂණයට කලින් දැනනට පපු වේදනාවක් හෝ සද්දයක් නිසා ආය පෙම්බීම හැකිලිම දැනෙනවා කියන එක ඒක ඒ විදිහටම සර්වචන්නාන්තිය පොට්ටපාද වගේ සූත්‍ර කියලා තියෙනවා. තවත් ඊට චිත්තක්ෂණයට ඉස්සර තවත් චිත්තක්ෂණයට ඉස්සරහින් ඊට විස්තර කරන්න ගියොත් කොතන ඉඳලාද මේ දැනෙන පපුවේ දැනීමක් මතුවෙන තැනට එන්නේ. සියුම් සියුම් වේගන ගිහිල්ලා ස්වාමීන් වහන්සේ මේ පිම්බීම හැකිලිම සිවුම් එකගෙන ගිහිල්ලා තිතක් වගේ තත්වයකටපත් වෙනවා. ඒකම තප්පර කීපයක් වගේ මුකුත්ම නැතුව කාලයක් පවතිනවා. අන්න ඒ ටික මට මට කතා කරන්න ඕනේ. ආනපනේ පිම්බීම හැකිලිම අඩු කරන අඩු කරන කියලා තමයි දකින්න පුළුවන්. අවම ලංසුවට බස්සනවනේ. බස්සලා ඉවරලා එතකන් Tamanට යන්න ඇඳගත්ත ඉර තියෙනවනේ. ඉර ඉර දිගේ යනවනේ දැන්. එහෙමයි. රෙදි කෑල්ලක පතරම් කෑඳගෙන ඒක දිගේ කපාන කපාන යනවා. නැත්නම් ලියක ඉර ඇඳලා ඉර දිගේ ඉරාගෙන ඉරාගෙන යනවා. එතකන් දන්නවනේ මේ ගමන මේක දිගේ යනවා. දැන් ඊට පස්සේ අහුවෙනවා ඒ අතරමැදක් ඉරත් නැහැ දැනුමකුත් නැහැ ආයෙ දන්නේ ඊට පස්සේ පපු එකක්මක් ඇවිල්ලා ආයෙ ආන මේ බහිනකොට යන්නේ ඒකනේ. මේ දෙක අතරමැද කෑල්ල පිළිබඳව ප්‍රකාශ කරන්න පුළුවන් දෙ කියලායි මගේ ඉල්ලීම. ස්වාමීන් වහන්සේ ඒ වෙලාව අතරමැද ඒ ඉඩස මට ඒක ඉබේට ඇතුණු දෙයක්ද මම ඇති කරගත්ත දෙයක්ද කියන සැකය මට තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒක එක පැත්තක්. එතකොට මේ මේ මේ තියෙන හිස්තැනට අවදි වෙලාද මේ කතා කරන්නේ. ඒක නැත්තම් යටිපහුව වෙච්ච තමන්ගෙන් ගිලිහිච්ච තමන්ගේ පාලනයෙන් ගිලිහිට බැරි වග කියන්න බැරි කොටසක්ද මේ. නැහැ ස්වාමීන් වහන්සේ අවස්ථාවේ සතිය හොඳට පවතිනවා. ඔව් එතකොට මේ වෙලාව තප්පර 3 4ක් තියෙන වෙලාවනේ. මේ අපි දෙන්නම කතා කරන්නේ එක නම් මේක වැඩි කරගන්න මොකද්ද කරන්න ඕන? තව ටික වේද පපුවේ රෙදීමක් එන එක තව ටික වෙලාවක් අඳවාගෙන හිටියොත් ස්වාමීන් වහන්සේ තව ටික වෙලාවක් ඉන්න පුළුවන් ඒකම තදට එනවා පිම්බීම හැකිලිම කියන එක ලොකුවට හුස්මක් වැටිලා නතර වීමක් වගේ වෙනවා උත්සාහයක් කරලා තියෙනවා. ඒ නිසා තේ මට පණිවිඩය දෙන්න තියෙන මෙච්චරයි. අපි පිම්බීම හැකිලිම හරි ආනපාන හරි නම් කරන්න පුළුවන් මේ පිම්බීම මේ හැකිලිම මේ අතරමැද මේ මුල මේ මැදා කියලා ඔක්කොම තොරතුරු අලගිය මුලගිය ඔක්කොම හොයන්න. හොයනකොට වෙන්නේ ඒ ගැන හොඳ ගැන හොයන්න හොයන්න හොයන්න ඒක සියුම් භාවයටපත් වෙනවා. පත් වෙලා යා තැනකට ඇවිල්ලා එතනින් අතකසා දානවා. කඩලා දාන්න. ඉතින් යාට තවදුරටත් මාව ගැන බලාපොරොත්තු වෙන්න එපා. මම නිමිත්තක් දෙන්නෙත් නැහැ, සංඥාවක් දෙන්නෙත් නැහැ. අරමුණු කරන්නත් බෑ කියලා අතාතාරිනවනේ. අත හැරියට සතිය කැඩෙන්නේ නැහනේ. දැන් නිමිත්‍ය ආපු සතිය දැන් අනිමිත්‍ය යනවා. එතකොට බලන්නේ අපි මේ නිමිත්තේ පවතින සතිය නම් ආනාපානේ දිග මේමයි, පළල මේමයි, උණුසුම මේමයි, සිසිලස මේමයි කියලා අංග ලක්ෂණ තියෙනවනේ. දැන් නිමිත්තක් නැති වෙච්චාම දැන් සතිය පිළිලා තියෙන අහවල් දෙයද කියලා කියන්න දන්නේ නැහනේ. පදනම් වෙලා තියෙන කොතනද කියලා දන්නේ නැහෙනේ. එතකොට අපිට sannivedana කරන්න බෑනි කාටවත්. ඔකේ හිටියද නමුත් Tamanda අත්දකින්න පුළුවන් සතිය කැඩිලා නැහැ කියන එක. ඉන්න කිල්ල නැහැ, මැරිලා නැහැ, ක්ලාන්ත වෙලා නැහැ, සතිය තියෙනවායි කියලා. ඉතින් දැන් මේ විදියට මේ ඝර්ෂණයක් නැති දෝලනයක් නැති ගැට නැති මේ తত্ত্বය දිනුපවණු කරන්න නම් එකක් කිව්වා ඊගාවට මේක කැඩිලා වේදනාවට ගිහිල්ලා පිම්බීම හැකිලිමෙන් එක පස්සට දා ගන්න පුළුවන් නම් හරි. එතකොට මේ ગેප් එක වැඩි වෙනවා. අනිත් එක තමයි ඉඳගත්කමම මේකට යන්න පුළුවන් නම් වැඩි අතපොක්තකාරී නැසෝ කීවම වගේ වාඩි වුණා නම් අපිට වැඩි වෙලාවක් ඉන්න පුළුවන් මේ. අනේ එතකොට තීරුම් අරගන්න පුළුවන් මේකේ තව දියුණු කරලා මේකේ ඉන්න හිත යන්නේ නැත්තේ මේකට බීතිකාවක් අසතර ගතියක් අනාථ ගතියක් බයක් තියෙනවද එහෙම නැත්නම් මේ කරදරයක් නැත්නම් ඇයි මෙච්චර මේ පුංචි කළ සලකලා තියෙන්නේ කියලා ඒකට තමයි අපි මේ අභියෝග කරන්නේ මේක තව කියනවා හිතට මේකට වෙලා හිටපම් පුළුවන් තරම් වෙලා මේක ඇතුලේ කියන්න දෙයක් නැහැ හැප්පෙන්න දෙයක් නැහැ කරදරයක් නැහැ මොකක්වත්ම නැහැ නමුත් මේක ඇතුලේ මොකද්දෝ තියෙනවා මේකට හරියාදු ගතියක් හිතේ ඒ අරියාදෝ නැති කරන්න කියලා කරලා තියෙනවා මම අදිෂ්ඨාන කරනවා මේක වැඩි වේලාවක් ඉන්න. එතකොට ඒ දෙක අතර මේ යමක් ඇති සහ යමක් නැති කියන දෙකනේ දැන් මේ කතා කරන්නේ. තේරෙනවද එහෙම කියනකොට? මේ යමක් නැති తত্ত্বය කියලා කියන්නේ මෙතන ආනන්ද සප්පාය සූත්‍රයේ එහෙ නැත්නම් මේ පොට්ටපාද වගේ සූත්‍රවල නැත්නම් ශුන්්‍යත සූත්‍රයේදී සර්වචන්ස වෙන මේ රූපයාගේ රූප ධර්මයන්ගේ හතර මහා ධාතුන්ගේ ඇති ප්‍රඥප්ති සහ නැති ප්‍රඥප්ති කියන දෙකටයි මේ හිත ඇරලා ඇවිල්ලා තියෙන්නේ. ඇති ප්‍රඥප්තිය තියෙනකොට කම්පන චංචල උණුසුම් සිතිල් ගති දීග පළල නිමිටි සංඥා ගොඩක් තියෙනවා. දැන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ගිහිල්ලා අවකාශයට ගියා. මනින්න බෑ. දීග පළලක් නෑ, වර්ණයක් නෑ, සටහනක් නෑ. එතෙන් ගියා. මේ දෙක අතර මෙච්චර අමාරුවේ මේක උපෙලා දුන්නට හිත නිකන් මාළුවා ගොඩ දැම්ම වගේ තමයි මේ ඝර්ෂණ නැති, කම්පන චංචල නැති, නිමිති නැති තැනට ගියා. බැලු බැලමට ඒක පේන්නේ ඒක හිතට වද්දලා දෙන්න කරන්න තියෙන. එහෙනම් මේ කරදරයක් නැති, කම්පන චංචල නැති බොහෝ වෙලා ඉඳරින්න කියන්නේ. ඉතින් හිතට කියන ක්‍රමසාවිදි හොයන්න කියලා වැඩි වැඩියෙන් ඉන්නේ. ඒකට Tamanටම තේරෙයි. ඒක මම මේ මේ නොකිය ඉන්නවනම් හොඳයි. මේකට බීතිකාවක් තියෙනවා. මොකක් මේ කරදර වල තියෙන ආසාව. ආතතියට තියෙන ආසාව. මානසික ආතතියට තියෙන ආශාව ගැටුම් තියෙනකොට තියෙන ආශාව දරුවන් ඇති අම්මාලා දරුසොර තල්පෙන්නාලා දරුවන් නැති අම්මාලා නිකන් ඇති බුම්මාලා කියලා තියෙන. යට ගොඩාක් දරුවෝ ඉන්නවා අරකයි මේකයි කියන්නේ හරි කැමැති. මොනක නැති කර දුන්නාට පස්සේ මුක්ක ඇඟට නොකිය පැදුරට නොකිය හිතපයින්. මෙන්න මේ නිසා ਸਰවචනසේ මෙතෙන්දි මතක් කරනවා. අපි එකක් කියවන මේ ඩික්මන්ට යන්න වැඩි වෙලා ඉන්න එතකොට අපිට මේකේ පරාසය වැඩි කරන්න පුළුවන් කියලා මේකට අමතර සර්වඥාන්සේ තව එකක් කියනවා. දැන් ඔන්න පපුවේ කැක්කමක් නිසා හෝ පිම්බීමක් කැක්කයක් මතුවලා දැන් තමයි පිම්බීම ඇකිලිමේ ඉන්න බව දැන් සංඥාව තියෙනවා, නිමිත්ත තියෙනවා, ආකාර තියෙනවා, සටහන් තියෙනවා, ඔක්කොම තියෙනවානේ. එතකොට තමයි සීයලවන්න පුළුවන් නම් බුදුහාමතුරුන්ට සීය මතක් කරගන්න පුළුවන් උපදේශයක් මන්ත්‍රයක් ජප කරන්න කියනවා ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපේක්ඛා දැන් මම ඉන්නේ ආස්වාසේ මේ පිම්බීමේ ඒක දිගයි කඳයි ඕන දෙයක් කියන්න පුළුවන්. ඒතකොට දන්නවා දැන් ඉන්නේ නිමිත්ත කියලා. රූපේ කිය. එතෙන්ද ගියාට පස්සේ මේ රූපේ අභිරමණය කරන්නත් එපා. ඒක පිළිබඳ වැඩි එලවන්නෙත් නැතුව ඒ සාන්තය, ඒ ප්‍රණීතය එනම් මේ තිබිච්ච උපේක්ෂාව. එන්න මේ කම්පන චංචල එනකොටම කියන්නේ මේ මෙතන ඉඳගෙන මම මානසිකාරය යොදවන්න ඕනේ මේකට එන්නේ ඉස්සලා තිබුච්ච විස්තර කරගන්න බැරි එක හොඳ උපේක්ෂාවක් තුවාලේ සනිපෙච්ච තැනක් කෙලස් නැති තැනක් අනිමිත්ත සමාධියක් අනිමිත්ත සතියක් අනේ මට ඒකට යන්න කියනවනම් එතන මේ ඇතිවිච්ච රූපත් එක සෙල්ලම් කර කර ඉන්න යන්නේ අභිරමණය කරන්න යන්නේ කතා කර කර ඉන්න යන්නේ හිතනවා ආයසරයක් ඒ සඳහා කරන්න තියෙන මේ හම්බෙච්ච රූප දිහා උපේක්ෂාවෙන් බලන ඉන්නකොට ඒක ආයෙත් නැතිලා ආයෙත් යනවා ඉතින් එතකොට යන හැම වෙලාවෙම බලනවා මට මෙතෙන් කියලා වැඩිපුර ඉන්න පුළුවන් කියලා මෙතන. ඊටීම සඳහා මම කළ යුතු අනුග්‍රහය මොකද්ද කියලා. එතකොට තේරෙයි මේකට මොකද්දෝ බීතිකාවක් තියෙනවා යට. මේක පිළිබඳව අනිශ්චිතතාවයක් තියෙනවා. එතකොට ලොකු ශ්‍රද්ධාවක අවශ්‍යතාවයක් වෙනවා. ලොකු වීර්යයක් අවශ්‍ය වෙනවා මෙතන ගිහිල්ලා ඉන්න. ඒකෙම සතිය පන්නරයක් අවශ්‍ය කරලා වෙල් තියෙනවා. නිමිත්තේ පවතින සතියට වැඩිය බොහෝම උසස් නිමිත්තක් නැති සතිය. ඒ නිසා මම ඒ ඒ සතියට පුරුදු කරන්න ඕනේ කියලා. එහෙම නැත්නම් කියන්න පුළුවන් නිමිත්තේ පවතින සමාධියට වැඩිය අනිමිත්ත සමාධිය නිවනට බොහොම කිට්ටුයි. ඒ නිසා මේ නිමිත්ත නැතුණයි කියලා හිත අවුල් කරගන්න එපා. අවුල් පාස වෙන්න දෙන්න එපා. අන්‍ය වීත වෙන්න එපා. මේක වටින තැනක්. මේකේ මේකේ සමාධියක් තියෙනවා. මෙන්න මේකට ප්‍රඥාව කියන්නේ. මොනක්වත්ම ලකුණු මේ සංඥා මොනක්වත් නැති වුණාට මේකේ සද්ධාාවක් වීර්යයක් සතියක් සමාධිය පවත්වන්න පුළුවන් අන්නේ ඒක පවත්වන්න ගන්න කල්පනා ඥානයක් තියෙනවා ඒකට ප්‍රඥාව කියලා කියනවා. අපි ප්‍රඥා දින උකෙන් පණින්න දැන්. අපි දන්නේ නැතු ඒ නිසා ක්‍රමවේදයක් සලසා ගන්න මේක මට හම්බෙලා තියෙන දැන් ඇති ප්‍රඥාප්තිය සහ නැති ප්‍රඥාප්තිය මට අඩුපාඩු වෙලා තියෙන්නේ නැති ප්‍රඥාප්තියයි ආකාශයයි මම මේක උහුරු කරගන්න ඕනේ කොච්චරද කියනවා මේක මගේ හැබෑ නිවහන වෙනකම් මේක මගේ නියම gedara වෙනකම් පුරුදු කරන්න තේරෙනවද මම මේ කියන දෙමලේ එහෙමයි ස්වාමීන් වහන්සේ දැන් මොකද කරන්නේ කාට භාවනා කරනකොට ස්වාමීන් වහන්සේ කියපු දේවල් අත්හදා බලනවා කියමු බලන්න ඕනේ නිකන් මල්ලෙන් ගහන්න නැතුව මොකක්ද කොහොමද අත්හදා බලන්නේ ඉක්මනින්ම අනිමිත්ත தත්වයට ළඟා වෙන්න උත්සාහ කරනවා. ඒ තුල වැඩි වේලාවක් රැඳී ඉන්න උත්සාහ කරනවා. නැවත පිම්බීම හැකිලිම මතු වෙනකොට අර කලින් පැවති தත්වයට වැඩියෙන් ප්‍රිය කරනවා. නැවත යන්න උත්සාහ කරනවා. නැවත යන්න උත්සාහ කරනවා. ලකුණු තුනම ලැබිලා. හොඳයි. මේ කියවන්න හදනන්නේ මගේ වචනෙන් කියන්නේ නැතුව භාවනා කරන කෙනෙකුගේ වචනෙම කියනොත් අනික් කටිය ටිකක් මීරි මොකද මගේ වචන දර වැඩි ඉන්නේ ටිකක්. එනිසා ඒක එයාලවම කියවන්න ඕනේ. ඒක Tamanටත් එතකොට තහවුරුවක් වෙනවා. අපි රචනෙ ලියලා අන්තිමට සමරි එකක් දාන්න. මම ලියු කිව්වේ මෙච්චරයි කියලා. එතකොට දන්නවා ලියලා තියෙන හොඳ මුල ඉඳලම අග දක්වාම පවතින තේමාවක් කතා කරලා තියෙනවා. ඒ නිසා මෙතන ඉන්න එක්කෙනෙක්වත් ඕක අත්දකලා නැත්තේ නෑ. කිසි කෙනෙකුට ඒක ප්‍රසිද්ධිය කියන්නත් බෑ. පිරිසිදුත් නැහැ. භාවනා කරලා කරලා කරලා අපි දිනු කරන්න දන්නේ ඕක තමයි වැදගත් දේ කියලා ඕකට කතා කරන්න පුරුදු වෙනවා. එතකොට අර ඉස්සර පස්සර තියෙන අතිරේක විස්තර කතාව නතර කරලා කතා කරන්න නැති එකක් තියෙනවනේ. කතා කරන්න බැරි එකක්. සංනිවේදනය කරන්න බැරි එකක්. අන්න ඒකට ගිය ගමන් ඒක ආර්ය විවහාරයට වැටෙනවා. සංනිවේදනය කරන්න පුළුවන් හරි ඔක්කොම සම්මුති. ලෞකිකයි. මෙතන තියෙනවා කතා කරන්න බැරි ඒවා. නමුත් මේකට සාපේක්ෂව මේක මෙහෙමයි කියලා කියන්න පුළුවන්. යමක් ඇති තියෙන සාපේක්ෂව යමක් නැහැ. එතෙන්න ඵලයක්. අද්දක් වේකනට මේක තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒකට සාකච්ඡා කරපු ඒ සූත්‍ර ටික ඔක්කොම මුළු ගැනීමලා තියෙන මේ කාලේ. ඒ සූත්‍රය ඇද ඇද බලනකොට පේනවා මේ ਸਰවචනanse තල්ලු කරන තල්ලු කරන තල්ලු කරන ගිහිල්ලා ඒ කෙලවර තමයි මේ පෙන්වන්න උත්සාහ කරන්නේ. නමුත් ඒක ගැඹුරු වැඩි, සියුම් වැඩි, තේරෙන්නේ නැහැ අනම්මනම් කියලා. ඒක මේ දන්න හරිය ජාතක කතා, ළමා කතා, කුමාර කතා කතා කරගෙන ඉන්නවා මිසක් ගැඹුරු කියලා අයින් කරලා බලනවා ඇත්තටම බලනකොට එච්චරම ඕක කියන ගැඹුරක් නැහැ. ඒක නිතර ප්‍රසිද්ධියේ සාකච්ඡා කරන්න පටන් ගත්තට පස්සේ අත්දකව නැති කෙනෙක් නැහැ. කියා ගන්න බැරිකම තියෙන නිසා අපි ඒ කට්ටියත් උනන්දු කරවගෙන පින්නලා දීගෙන මේක තමයි කියන්නේ කියලා වැරදුනාට සමා කරගෙන දිගට දිගට යන්න පටන් අරගත්තොත් ඕක ඇතුලේ ඕක තමන්ගේ හැබෑ නිවහන බවට පත් කරගත්තට පස්සේ කලින් අර ප්‍රශ්නවලදී මම කියන්න උත්සාහ කරා වගේ මේ තැන ඒ කියන්නේ හිස්තන ගණ්ඩ බැරි තැනක් ලෝකේ තියෙනවා කියලා හිතන තරමට මේක gedara බවටපත් වෙනවා. ඕනෙ වෙලාවක ඔය හිස්තන තියෙනවා. ආශර්පස පිම්බීම හැකිලිම ඉවර වෙනකන් ඉන්න ඕනේ නැහැ. හැකිලිම වල පිම්බීම පටන් ගන්න ඉසලත් ඔක තියෙනවා. හැකිලිම අන්තිම බලන්නේ පළවෙනි සැරේම හැකිලිම අහුවෙච්ච ලාබයන්ට හැකිලිම වුණාට පස්සේ ඔය ඉත්තන්න ගිහලා තමයි එන්නේ. නමුත් අපේ හිත එච්චර සියුම් නෑනේ අර පුංචි දෙයල්ලන්න. ඒ ශබ්ද කින්දලා වේදනාව කියලා ඉස්සලත් ඔය හිස්තන්ට යනවා. ඉතිවිලි දෙකක් මැදත් ඔය හිස්තන තියෙනවා. ආශ්වාස ප්‍රශ්වාස දෙක මැදක් තියෙනවා. ඉතින් අර ලොකු එකෙන් අල්ලගෙන මේකටයි මට යන්න ඕනේ මේකයි මම gedara කරගන්න ඕනේ මේකයි මම ටිප්පල කරගන්න ඕනේ කියලා බැලුවොත් ඒක නිකන් චිත්‍රය ඇඳලා තියෙන canvas එකක් වගේ හැමතැනම තියෙනවා. ඊට පස්සේ ආයෙම ඉඳ ගන්න ඕනේ, විදින්න ඕනේ. එහෙම නැත්නම් මේ අහවල් වෙලා විතරයි භාවනා කරන්න පුළුවන් නේ. නැත්නම් මම මේ වෙලාවේ භාවනා කරේ නෑ. ඒ ඔක්කොම නිකන් ළමා කතා බවටපත් වෙනවා. මේ තියෙන හිස්සනට සමාදම් වෙන්න මේ අනම්මනම් කතා පොඩ්ඩක් නතර කරන්න. එතකොට හිස්සනට තමන් ඉබේම ගෞරවනීය ස්වාමීන් වහන්සේ මට පළමුවෙන් පළමුවෙන් දැනගන්න ඕන දැන් වහන්සේගේ පැහැදිලි කිරීම අනුව කලින් වතාවක භාවනා කරද්දී පිම්බීම හැකිලිම සම්පූර්ණයෙන්ම නොදැන ගිහිල්ලා රික්තයකටපත් වුණා. හිතට මෙනෙහි කරන්න නිමිත්තක් හැටියට ගන්න මොකුත් තිබුණේ නමුත් ශබ්ද ඇහෙනවක දන්නවා, ඒ වේදනාවල් එනවක දන්නවා, ඒ වගේ තත්ත්වයක් පැවතුණා. ඒකත් පැහැදිලි කරගන්න ඕන. ඊළඟට ඒ අවස්ථාව පැයකට වැඩි කාලයක් පරිහාංකේ තියා. දැන් අද භාවනා කරනකොට මතුවෙච්ච ගැටලුව පිම්බීම හැකිලිම වැඩි වෙලාවක් පවතින්නේ නොදැනි නොදැනි යනවා ඊට පස්සේ ඒ අරමුණක් හිතට මෙනෙහි කරන දෙයක් නැති වුණත් එක එක ඒ ධර්ම කොටස් හිතට එන්න ගන්නවා ඝණයක් හැටියට නෑ සංතතියක් හැටියට තියෙන්නේ අන්න ඒ වගේ එක එක කරුණු එක එක නිකන් හිතට එනවා ඒකම හොඳට සතියක් තියෙනවා හොඳට සමාධියක් තියෙනවා ඒකම තව එකක් සිද්ධ වුණා ශරීරය නිතරම ඉදිරියට නැඹුරු වෙනවා නමුත් නැඹුරු වුණත් ඒකත් ඒ වෙනමක දැනෙනවා ඒක ඉබේම ආපහු නියම ඒ ඍජුතාවයටපත් වෙනවා ඉතින් මේ මේ සිද්ධාමය ඔක්කොම බලනකොට ඒ සිහියයි ඒ මෙනෙහි කිරීමයි ඔක්කොම පැවතුණා නමුත් මම වාඩි වෙලා ඉන්න ඇටි හරි නෑ කියලා හිතට එනවා ඊළඟට මෙනෙහි කරන ඇටි හරි නෑ කියලා හිතට එනවා මහා හිතේ කලබගෑනියක් දැනෙනවා අසහනයක් වගේ කයෙත් හිතෙත් දෙකේම ඉතින් ඒක ඒ පරයන්ක පැවැත්වුවා සෑහෙන පැයකට වැඩි කාලයක් නමුත් මේ ගැටලුව මතුවුණා මට පැහැදිලි කරලා දැන හැටියට උපහාසයෙන් ඉතාමත් යටහත් වෙilla සිටිනවා. අපි මේ කරපු කතාවෙන් මොකද්ද අල්ලගත්තේ? ඔය කියන ගැටලුවට Tamanට හම්බෙන උත්තරයක් විදියට. මට ඊට පස්සේ භාවනා කරනකොට නෑ නෑ මම කියන්නේ අපි දැන් ඉස්සලා කතා කරුවානේ අපි ප්‍රශ්නේ ඒ සාකච්ඡාවෙන් මේ මන්ට ප්‍රශ්නේ අහන්න ඉස්සලා ටිකෙන් ওই ප්‍රශ්නෙට උත්තරයක් තියෙනවා කියලා හිතනවාද උකහා ගන්න දෙයක් මට ඒ තියෙනවා අර අනිමිත්ත தત્ත්වයේ හේම දිගට මොකොත් මේ ඒකට කරදර කරන්නේ නැතුව එහෙම බලාගෙන ඉන්න කියන එක තමයි හිතට වැටුනේ ඒක විඳගෙන ඔය ඒක අපි ඒකට කරදර නොකරට ඒක දිගටම අපිට කරදර කරනවා. දුර්ජනාචික ප්‍රකාශ කරේ මම ලෝකයේත් කවදාවත් ගැටෙන්නේ නැහැ. උනට ලෝකයා මයිත් එක ගැටෙන්නේ කවදා නතර කරන්නේ නැහැ. ප්‍රශ්නේ නැහැ. දැන් අපි ගැටෙන්නේ. දැන් මගේ වචනේ මම කියන්නේ මේකේ දුක් කරදර ගන්න එපා. වෙහෙසයි තමයි සද්ද ඇහෙනවා තමයි ඔක්කොම දැනෙනවා තමයි. ඔయిత වැඩිය පරිප්පු කාලා තියෙනවා අපි ජීවිතේ. ඔය අලියක්කට ඉන්දියාප්පැත් තිබ්බහම මොකද්ද ඔක මහ ලොකු දෙයක්ද? නිකන් සිංහලයේ කියන ගෝ කප්පරක් ආපෝ එකට මඩපුවක් ගෙඩියක් ගානක්ද කියලා. ඉතින් ස්වාමීනි මේ මට ඉන්න ඉන්න ඉන්න ඉන්න. ඒක නිසා මෙතෙන් ආවට පස්සේ බලන්න මේක කාගෙන ඉන්න පුළුවන් නම් ඔය ලොකු දෙයක් නෑ. අපි හිතනවා මේකත් නැති වෙන්න ඕන කියලා. අපි හිතනවා ලෝකෙන් අපිට එන ඝර්ෂණේ නැති වෙන්න ඕන කියලා. ඒ කියන්නේ ලෝකෙ නිවන් දක්කන්න හදන්නේ අපි. බුදුරජාණන් අපිට කියලා තියෙන්නේ ඔබ පැත්තෙන් කොක්ක දාන්න එපා. හැබැයි අපිට කොක්ක කොයියට ආවෙත් තියෙනවා. මේ නිසා එන්න එපා මේකට. මේ සංසාරයට ආ එන්න එපා. යන්යන් කියලා ඵලයන් එන්යන් කියලා එන්න එපා. ආවොත් බුදු උනත් ඕක තියෙනවා. අපි හිතනවා මේ ඔක්කොම නැති වෙයි කියලා නැති වෙන්නේ නැති වෙන්නේ අපෙන් පිටට යන කොක්ක නැහැ. අපින් දුක් කරදර ගන්න ගතිය නැහැ. හැබැයි එහෙන් නිතරම පීඩිකාන. නිතරම කනහන. ඒ කොනහන දේවල් ගැන පීඩිකාන දේවල් ගැන කතා කරන්න එපා. මුවින් නොබැන කරබන ඉන්න. මොකද ඊට වැඩි දේවල් අපි බිඳලා තියෙනවනේ. ඒ නිසා හිතුවොත් අපි නෑ අපිට කිසියම් කරදරයක් නැතුව එහෙන් මෙහෙට කොක්කත් නැතුව මෙහෙන් එහෙට කොක්කත් නැති තනක් එයි කියලා ඒක මනෝ විකාරයක්. අපිට එකයි කරන්න පුළුවන් චේතනාපූර්වකව අපි කිසිම දෙයකට කායික ක්‍රියා කරන්න යන්නේ ගැටුමක් කරන්න යන්නේ වාචසිකෝ වචනේ වචනේ පටලවන්න යන්නේ ආරම්භේ නෑ ගහපා දෙන්න යන්නේ මනසත් අරක හිතන මේක හිතන ඒක මම කියාගන්නේ ඒ නිසා අපි කොච්චර තැම්පත් කරත් මේ පැත්තේ එහෙන් කොක්ක වදින එක බුදුරජාණන්සේ සඳහන් කර තියෙන්නේ අහං නාගෝ සංගාමේ චාපාතෝ පතිතං සරං අතිවාක්‍යං තිතික්කේසං දුස්සීලෝයි බහුජන මමට යුද්ධට ගිය ඇතෙකුසේ දුන්නෙන් විහිදින ඊතල දරාගෙන ඉන්නවා මං මම යුද්ධට ගියේ පවන්තලයි කියලා හිතන්නේ නෙවෙයිනේ ඊතල තමයි වදින්නේ නමුත් මගේ ඇඟ ලොකුයිනේ කාගෙන ඉන්නවා මොකද ලෝකේ ඉන්න හරියක් කියන්නේ දුස්සීලෝ එනිසා යුද්ධට ගිය ඇතා කලබල වෙලා දුවන්න ගත්තොත් ඇතා සිවුරක සේනකට ගැටෙන්නේ නැහැ. ඌ ටික කාගෙන ඉන්නේ ඔගේ තියෙන ගතිය. ඒ නිසා භාවනා කරන කොච්චර ගියත් භාවනා කොච්චර ධානා මට්ටමට මාර්ගඵල මට්ටමට විපස්සනා ඥාන මට්ටමට ගියත් අපිට මේ පීරි ගෑමනක් තියෙන හැම පැත්තෙම ඒකට දරතය කියලා බුදුහාම කියන එක ලස්සන බුදුරජාණන් පොට්ටපාය සූත්‍රය කියනවා මේ දරතයට දරතය කියන්න එපා ප්‍රසාදේ කියලා කියන්නේ පැහැදීම කියලා කියන්නේ කියලා කියනවා. පස්සද්ධිය කියලා කියන්නේ කියලා. ප්‍රමෝදය කියලා කියන්නේ. දැන් දන්නවා මම දැන් මෙතන ඉන්න බාට පීඩිගෑම තියෙනවානේ. ඒක ඒක ලකුණකට ගන්නවා මම මම දැන් ඉන්න මම දැන් මෙතන ඉන්න බාට ලකුණ තමයි ඒක ප්‍රමෝදයක් කරගන්නවා. මම අනුන්ගේ දෙයක් හොයන්න යන්නෙත් නැහැ. මම අන්තනක් ගන්න හොයන්න යන්නෙත් නැහැ. අතීත අනාගත හොයන්නෙත් නැහැ. මෙතනම ඉන්නේ. ඒක හොඳක් නෑ. පීඩිගෑම නැතිනම් පීඩිගෑම නිසා මම අවදි බව දන්නවනේ. නිින්ද කියලා නැති බව දන්නවනේ. ක්ලාන්ත වෙලා නැති බව දන්නා නිසා මේකට ප්‍රමෝදය කියලා කියන්නේ කියලා. කැමති නම් ප්‍රීතිය කියන්නේ කියලා කියනවා පස්සද්ධිය කියන්නේ කියලා නැත්නම් සති සම්පජඤ්ඤය කියලා කියන්නේ. අපි කිව්වොත් උකට පීරි ගෑමක් කන වේන්දමක් ඔක පාළු ගතියක් නැදකින් නොකතන් කියලා එහෙනම් අසප්පුරුසයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඔකට ප්‍රබෝධී කියපන් ප්‍රීතිය කියපන් සති සම්පජඤ්ඤය කියපන් සුඛේ කියපන් කියනකොට කියනවා සත්පුරුෂ ගතිය කියලා. සත්පුරුෂයා කාගෙන හිටියට මොවින් බලින්නේ නැහැ. කියන්න යන කියලා කාට කියන්න දණිකොල්ලා තියෙන කියා ගන්න විදියක් නැතු මේ. කාගෙන ඉන්නවා යුද්ධට වන් නැති කුසේ. ඔන්න අපි දෙයයන්ාන්සිය දානවා ඊළඟට ඇයි හත් දෙයයනේ අනේ මං වගේ මේ කරනට අනේ මෙහෙම කිලි මොකටද කියලා දෙයයන් කියත. ඒක අපිට කියන්න දෙයියෙක්වත් නැණි බුදුහාමුදුරේ එහෙම එකක්වත් දීලා නැහැ. අනාත්මයි කියලා තියෙනවා. කාගෙන ඉන්න පුළුවන් කියලා ඒ කියලා හිතනවා. එච්චරයි. ඉවසපම් බපුව කියලා වතුට්ටියක් ගාගත්තා හිටියා. නෑ මේ මගේ හැඟීමක් තිබුණා එහෙම එහෙම මේ ඉතින් ඔක්කොම නැති වෙනකොට හඬත් ඇහෙන්න බෑ වේදනාවලුත් නෑ අන්න ඒක තමයි තකතිරුකම කියලා කියන්නේ ඕනෝ මෝඩකම කියලා කියන්නේ අවිද්‍යාව කියලා කියන්නේ මිච්ඡා දිට්ඨි කියලා කියන්නේ මිච්ඡා ප්‍රතිපන්න අවිද්‍යාව කියලා කියන්නේ අපිට කවුදෝ කවල තියෙනවා මේ සියල්ල කේවල නැතිවීමක් ඒක වෙනවා පරිණිරවාණයේදී එතකන් අපි දන්නවා අපි කාටවත් චෝදනා කරන්න යන්නේ නෑ අපි කෙරේ කොච්චර කරදර දුක් කරදර ආවත් බැරි තැනට කෙන්ජිරි ගෑවෙනවා. ඒ කවදාකවත් ඇයි යකෝ මට මෙහෙම කරන්න කියලා කාටවත් කතා කරන්න යන්නත් එපා. අතීතයෙන් උතරතුර යන්න යන්නත් එපා. අනාගතයෙන් උතරතුර යන්නත් එපා. අතන මෙතන හිත යන්න දෙන්නත් එපා. ඒක කාගෙන ඉන්න ගන්න පපුවටම. බලන්න ඉන්න පුළුවන්. අලියක් ඇට ඉන්දියාප්පයක් ගන්නත් කියලා කිව්වාර මම ඉස්සර කිව්ව උදාහරණේ හොඳ නෑ ඒවා කියන එක. අපි කාලා තින කෑමනත් එක බලනකොට සංසාරේ මේ පොඩි පීරි ගෑවෙන මොකද්ද? මේ තියෙන දරතේ මොකද්ද? ඒක හොඳම ලකුණක් අපි වර්තමානයේ අවදි බවට. අයිට හොඳටම පේනවනේ මේක තියෙන තාක්කල් මම අතීතේ නෙවෙයි අනාගතේ නෙවෙයි අතර නෙවෙයි මෙතන නෙවෙයි මෙතන ඉන්නවා හැබැයි මේක හොඳක් නෙවෙයි. මේ දකින්න දේ හොඳක් නෙවෙයි බුදුරන් දෙච්චන වචනේ දරතේ කියලා. පීරි ගෑමේ කියලා කියනවා මේකට ප්‍රසාදේ මේකට ප්‍රමෝදේ කියලා කියන්නේ. මොකද සතිය තියෙන බවට මේක නිතර අපිට හරියට මේ පියන් කෙනෙක් ඇවිල්ලා මතක් කරනවා. නිතර මතක් කරනවා. මේකට ප්‍රීතිය කියලා කියන්නේ කියන මොකද දැන් දන්නවා මගෙන් මොකුත් යන්නේ නැහැ. මගෙන් මේකට ප්‍රතික්‍රියා නැහැ. හැබැයි මාව අවදි කරමින් ඉන්නවා ඒක මගේ වැඩි වෙලා මේකට සති සම්පජඤ්ඤය කියන්නේ කරන සුඛය කියන්නේ කියලා. අන්තිමට මනෝ පේනවා මේ සුඛය කාටද කඩන්න පුළුවන්. ඒ කොයි වෙලාවෙත් මෙයාගෙ දෙට එනවනේ. කොයි වෙලාවෙත් ඉන්නවා. ඒක එන්නේ විදිහට දිවාරය හැම වෙලාවෙම කනකොට බොනකොට යනකොට එනකොට හැම වෙලාවෙම මතක තියාගන්න මේ භවය මැරිලා නැති බව, ක්ලාන්ත වෙලා නැති බව, සී මූර්ජා වෙලා නැති බව, නිින්ද කියලා නැති බවට මොකක්ද දැනුමක් තියෙනවා. ඔකට තමයි අවදි කියලා කියන්නේ. ඔකට තමයි අවදි වෙන්නේ. වෙන අනිසේර මේකට වැඩිය තුච්චයි පාහරයි. මේක පිවිතුරුයි. මොකද මේක ප්‍රත්‍යක්ෂයි. ඉතින් ඒක නිසා මම හිතනවා මේ මේක ප්‍රායෝගික උත්තරේ වෙන්නේ නැහැ. ප්‍රායෝගික උත්තරේ වෙන්නේ මේක හැම කරදරයක් කරාම දිහටින් ඉදර ගෙනියන්න වගේ ওই චිත්තක්ෂණේ අරගෙන යන්න බාන දුකේදී, සැපේදී, ලාභේදී, සත්කාරේදී, යසසේදී, ආයසේදී හැම තැනකදීම ඔක් ගෙනියන්න බාන මොනම දෙයකින්වත් බාධා වෙන්නේ හැම හරහා ගියා ගියාට පස්සේ තීරණ පටන් අර ගන්නවා මේක මේකට නිසි බලතල නිසිතන නොදුන්න නිසානේ අපි මේකට උත්තර හොයන්නේ කි. දැන් දන්න උත්තර හොයන්නේ නැහැ මේක බාරගත්තට ගමන් මේක සියලු දේට උත්තරේ බාටපත් වෙනවා. තාම තියෙනවා විනාඩි 10ක් විතර වගේ. අපේ සම්මත කාලේ. එතන සන්නේ සමහර වෙලාවදී භාවනාවේදී ආලෝක සංඥාව ඇවිල්ලා බොහෝ වෙලා රැඳෙන ගති තිබුණා. පස්සේ මට ඒ සාමාන්‍ය දෙයක් බවටපත් වුණා. මට ආලෝක සංඥාව ආවා නැතුණා කියලා දෙක නැහැ මම සතිය පිටවන්න උත්සාහ කරා. ඒ අවස්ථාව නැතුව ඊට පස්සේ මෑත කාලයේදී වරින් වර සක්මන් සක්මනේදී ආලෝක සංඥාව ඇවිල්ලා නැති වෙලා යනවා. ආපහු ඇවිල්ලා නැති වෙලා යනවා. ඔහොම පැවතුණා. ඒ ඒ දෙයක් මම සාමාන්‍ය දෙයක් බවට මට පත් වුණා. ඊට පස්සේ දැන් සක්මන පරියන්කේ නැතුව ඉගෙන එදිනදා ජීවිතේ සමහර අවස්ථාවල සතිය පිටවන්න උත්සාහ ගන්න නැතුව හිටපු ගමන් මේක එනවා. ඒ ආවහම අවට පරිසරය බොහොම ප්‍රේමනාප ආලෝකමත් සමහර අවස්ථාවලදී රාත්‍රී කාලයේදීත් ඇති වෙන වෙලාවල් තියෙනවා. මේ මෙතනදී කිසිදු ભેදයක් නැතුව සියලු දෙනාම ප්‍රේමනාප විදිහට පේනවා. මට තියෙන ගැටලුව අනිත්‍ය සංඥාව හොයාගෙන විදර්ශනා කරන බවයි මම දන්නේ. මට ඒ දේ යෝනි කියලා මට හිතෙන්නේ. මේ ආලෝක සංඥාව අහම සුඛ සුඛ සුඛයක් වගේ හිම මට දැනෙනවා එතන මෛත්‍රී සහගත රාගයක් ඇති වෙනවා වගේ. ඒක අනිත්‍ය ගැන ප්‍රේමනාපභාවය ඇති වෙනවා. මුලදි මුලදි මම භාවනා කරන කාලය තුල මම අනිත් අයව දැක්කේ අසුබ විදිහට විශේෂයෙන් මම කාන්තාවන් බොහෝ අසුබ විදිහට දැක්කා. මෙයාලා මේ රාගයේ අවසන සුළු පිරිසක් විදිහටයි මම ගුරුවරයෙක් නැතුව භාවනාවට ප්‍රවිෂ්ඨ වෙනකොට මම දැක්කේ වර්ණාලේප කරගෙන ඉන්න කාන්තාව මට තිත්ත ගතියක් පෙන්නුවා. ඒ ඔසේ තමයි මම භාවනාවට අවතීර්ණ උනේ. දැන් එහෙම නෑ මට එතන උපේක්ෂාවක් නැහැ මේ ආලෝක සංඥාව ආවහම මට උපේක්ෂා සහගත ගතියක් නැහැ ප්‍රියමනාප ගතියක් එනවා. ඒක මට අවශ්‍යදායකද කියලා දැනගන්න ඔබ වහන්සේගෙන් අවසරයි. මේ පෞගේ දවසට ඔය ඉන්දියාවේ හිටිය ක්‍රිෂ්ණමූර්ති කියලා කෙනෙක් යා මේ උද්දාහගෙම නෙවෙයි විවෘත මනස මේ නැත්තම් නිදහස් චින්තනය හිතීමේ නිදහස ගැන හොඳට කතා කරපු කෙනෙක්. ඉතින් එයා කවදාකවත් භාවනා ක්‍රමයක් ගැන කියන්නේ නැහැ. හැබැයි කවදාකවත් කවුරුත් එක්ක ගැටෙන්නේ. හරියට කතා කරනකොට හරියට වචන කතා කරා. දෙබසට සම්බන්ධ වෙනවා. හරීම නිහතමානී අහිංසකවාදී මිනිසෙක්. ඉතින් අන්තිමට මේ එයා ගැන ආදරය කරන කට්ටියම එයාට දොස් කිව්වා. ඔබ හරියට බල්ලෙක් වගේ. වලිගේ වල ස්වාමියා යාළු කරගන්න හැටි දන්නවා හැබැයි තව කෙනෙකුට යාළු වෙන හැටි යාළු වෙන්නේ කොහොමද කියලා කියලා දෙන්න ඔබට තේරෙන්නේ නැහැ. ඔබ බල්ලෙක් වගේ. හරියම හොඳයි ඕන කෙනෙක් එක්ක යාළුවලා ෂෝක් එකට ඉන්න හැබැයි තව කෙනෙකුට කියලා දෙන්නේ නැහැ නේ. බල්ලට බෑනේ තව කෙනෙක් ස්වාමියා යාළු කෙනෙක් හරි කියලා දෙන්න සම්බ බල්ලෙක් වගේ කියලා. ඉතින් මෙයා අන්තිමට තටබැව්වා ඔය කියන්නේ. මොකද්ද යා කිව්වේ මම ඇත්තටම ආපම ආලෝකයක් මතුවෙනවා. ඒ උඹටත් ඇත්තටම ආපම ආලෝකයක් මතුවක නැති වෙනකම් භාවනා කරපන් එදාට හරි කිව්වා. ඉතින් වෙන්නේ මේකයි ආලෝකේ ගන්න හරි අමාරුයිනේ. සමහරව දැන් හෙට ඉඳ තියෙනවා කාමරේ ඇඳටත්. කොහොමද අනේ ආලෝකය ගන්නෙ? මොකද මෙතේ නුග කෙනෙකුට තියෙන ඒක ගන්න බැරුව තටමනේක. ගත්ත දවසේ තමයි තේරෙන්නේ ඔක මල වාතයක් කියලා වලිගයක් ආවා වගේ. ඊට පස්සේ මේක කොච්චර කෙනෙක්වත් යන්නේ නැහැ. ඊට පස්සේ මේ ගණන් ගන්න නැතුව ඉන්න එක විතරයි. ගණන් ගන්න බෑ මේක හරිද වැරදි කියලා දැකයක් යට තියෙනවා. මේක උපයන තමයි තටමැව්වේ. දැන් උපයවුවා. හම්බුණාට පස්සේ දැන් හිතනවා මේ නිසා මට ලෝකෙ තිබුණ ඝර්ෂණයක් නැහැ. කවුරුත් වගේ ප්‍රේමනාවක් වෙන දැන් මේකට මට රාගයක් ඇයිද? මේක හරිද? වැරදිද කියලා. ඉතින් මේකට උත්තරේ ක්‍රිෂ්ණමූර්ති කිව්වේ ඇත්තක වහපන් ආලෝකයක් ඇයි නැති වෙනකම් භාවනා කරපන්. ඇත්තට නැති වෙනව නෙවෙයි වෙන්නේ. මේක ගණන් ගන්නෑ. ඒක ඉවරනේ ප්‍රශ්නේ. මේ සැකේ නැහැ. ඉතින් සැකේ නැති වෙන්න කායිමත් අහලා උත්තර ලැබෙන එකත් වෙන්න පුළුවන් මේ වගේ සාකච්ඡා කරනකොට. ගොඩාක් අල්ල යම් කිසි කෙනෙක් භාවනා අතනවර භාවනෝදී නිජපත භාවනා කරොත් එයාට තේරෙන්නේ තොච්චර අන්තිමට. මේක මට තියෙන ආයුධයක් කරදරයක් කරගන්න එපා. අවශ්‍ය වෙලාවට ආයුධය පාවිච්චි කරන්න නැතිලා පැත්තක තියන්න. මට වෙලා තියෙන්නේ කෙල්ලකෝ හැමදාම හොඳට නෙපෙන්නේ. ඒ පහලා පේන්නේම නැහැ. අර පටන් ගන්න තිබුණේ ගන්න තමයි මම බලන්නේ අර පටන් ගන්න කී ගෑනු පේන්න බෑ කියලා. අන්න ඒක ගන්න හදන්නේ එන්නේ නැහැ ඒක දැන්. හොඳටමයි පේන්නේ. හැබැයි අපේ අම්මට ඕක තිබුණා අම්මටත් ගෑනු ගැන අනුකම්පාවක් තිබුණේ නැහැ. හැබැයි මට අම්මා ගැන අනුකම්පාවක් තිබුණා. එතකොට කාගේ ළඟත් කිල්ලෝට හුණු ටිකක් තියෙනවා ගණන් ගන්න එපා. ගණන් ගන්න වෙන්නේ සැකයක් ඇවිල්ලා කියනවා මේක සුද්ධ කරගන්න ඕනේ මේක ඥානයක්, මේක තීක්ෂණ බුද්ධියක්, මේ විමර්ශාවක්, මේක ධම්මවිචය කියලා අර ලැබිච්ච දේත් මේ කියන්නේ කරදරයක් නැතුව තියෙන දේත් ප්‍රශ්න කරනවා. ස්පාසුවක් දෙන්නේ නැහැ. එහෙම නැත්නම් කියනවනම් පස්සද්ධියක් එන්නම දෙන්නේ නැහැ. ඒක ඇති කරන කිසිම සාධනීය දෙයක් ඇති කරන්නේ නැහැ. ඔහේ නිකන් අමාරා කන්නා වගේ කතා එනදී ඒක කියන මේක මගේ එකක් නෙවෙයි. මම නෙවෙයි මගේ ආත්මය නෙවෙයි හැබැයි මිනිහට විලෙජ්ජාවක් නැහැ කොයි වෙලාවෙත් ඇවිල්ලා කොනහනවා ඔපිනියන් දෙන්න හදනවා සැක කරන්න හදනවා ඉතින් මේක කරන්න තියෙන්නේ බොහෝ කල් ඇසුරු කරලා තියෙනවා මේ මිනිස්සයා සාධනීය මොනම දෙයක්වත් කරන්නේ තියෙන හැම දේම අවශ්‍යනවා මේක කියන්නේ විචිකිච්ඡා සද්ධා විතරයි උත්තරේ සද්ධාවෙන් හිතා ගන්නවා හරි උඹ ඔතෙන් ආවට මම උඹට උතුම් බැලන් දුවොත් නේ උඹ මට ආනි කරන්නේ ඔබ එලිපත් හිටපන් බෝණ දැසකම කරපන් මම ගණන් ගන්නේ මම ආධුනික ආගන්තුක විදිහට ගෙට ගන්න නෑ ඔබ ඔබ ගෙට ඇවිල්ලා ඕනත් ඒකක් බීලා ඵලයක් නෑ මම ගණන් ගන්නෑ කියලා මේ විදිහට මේ සැකේ නැතිකරන්න කවමදාකවත් බෑ කියනවනේ අබුද්ධෝත්පාද කාලයක භාවනා කරලා නිවන් දකින්න ඇයි ඒ හරිතෙන්ද ගියා සැක කරනවා බුද්ධෝත්පාද කාලේ සර්වඥාන්ත හැම පැත්තෙම කොටු කරලා කියන උන් සැකයක් එනවා ගණන් ගන්න එපා මේ සීලේ වැඩි වෙලා තියෙනවද බලපන් බඩ දෙන්න සරේ හිත අවිස වෙන වික්ෂිප්ත වෙන්නේ නැතුව හිත විවේක කරන ගතියක් තියෙනවා බලපන්. ප්‍රඥාවෙන් ඔබට අවදි ගතිය තියෙනවා බලපන්. ඒක වැඩි වෙනවනේ. ආයෙන ඔයාගේ ඔපිනියන් අහන්න යන්න එපා. කාර්ය කාර්ය නියමයක් නැති අමති කෙනෙක් වශයෙන් පත්කලෝ කැබිනට් එකක් දීලා වැත්ත කර කරපන්. Tamange වැටි කරන යන්න ඕනේ. මේක කවදාකවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ජීවිතේ ප්‍රශ්න තියෙන වෙලාවට. ප්‍රශ්න නැති වෙලාවට තමයි මෙයා විවේකීව කපහපා අර පමාරකන එළ දෙනක් වගේ විල දෙනම විතරයි ගොඩක් කනවා හැබැයි. කකා කකයි. ප්‍රශ්න අපිට මොකොත් නෑ හරියට වෙන්න ඕනේ වැඩේ ලස්සන සිද්ධ වෙනවා. වෙනදට වැඩි ජීවිතයට මුණ දෙනවා. මේ විවේක වීම වැඩි වීම නිසා නැත්තම් මේ භාවනා කරන්න ඉඳගත්තාම විතරයි ප්‍රශ්න තියෙන්නේ. ජීවිතේ ප්‍රශ්න වල එන්නෙම නෑ ඕක. අබැග්ගයකදී වෙන කෙනෙකුට වැඩි ලක්ෂණ කටයුතු කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපිට ඒකෙන් අදහස් කරන්න තියෙන්නේ ජීවිතේ සාමාන්‍ය දෙයක් පාඩපත් කරගන්න. මේ කරදර නැති වැස්ස නැති තැනකට වෙලා ඉන්නව නෙවෙයි. සාමාන්‍ය දෙයකට බහැලා ඒ වගේ කොහොමද මොන දෙන හැටි බලනකොට පේනවනම් බාධා ඇති කරගන්නේ නැහැ. කැටුම් ඇති කරගන්නේ නැහැ කියලා. එකෙන් සතුටින්කයි තියෙන්නේ. මං කියන්නේ වාඩි වෙන්න එපයි කියලා. මං කියන්නේ සක්මන් කරන්න එපයි කියලා. නමුත් අනික් ජීවිතේ ප්‍රශ්නවලදී ඒවා මේ ආධ්‍යාත්ම ජීවිතයක් ගත කරන කෙනෙක් මේවටත් දාන්න හොඳ නැහැ කියලා අයින් කරන්න එපා. වෙත පැමිණෙන හැම දෙයකම මුණ දෙන්න. මුණ දෙනකොට එන උත්තරවල පෙනේ ධර්මයේ තියෙනවා. ඒක තමයි අපි මේ පාවිච්චි කරපු භාවනා කරපු ප්‍රතිපදාවේ තියෙන ප්‍රතිපල. ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ කියපු විදිහට මම අර අනිමිත්ත සමාධිය කියන කියන්නේ මංගේ හුස්ම ඉක්මනටම සංසිඳනවා. ඊට පස්සේ අර බලන්න මුකුත් නැතුව බලාගෙන ඉන්නවා කියන එක බලාගෙන ඉන්නක මට හරි වදයක්. මේ මේ පාළුවක් මේ මුස්පේන්තු ගතියක් වගේ දෙනවා. දැන් මං ඊයේ හවසත් අද උදේ දිගටම මේ භාවනාව කරගෙන ගියා. එතකොට මට නැගිටලා යන්න හිතෙනවා මේ බලන්න මුකුත් නැහනේ <laughs> කියලා වගේ මේ තත්යකට එනවා. ඉතින් ඒක මොකද කරන්න කියලා සමිනාසිනේ. ඔය ඉතින් ඒකට හිතට කියන්න දැන් මේක දිහා බලන්න බෑනේ. හිත මොකද්ද යෝජනා කරන්නේ? එයාට තියෙනවා ත්‍රිවිකල්පයක්. එයා කියන්නේ නැගිටලා ගිහිල්ලා අර කහ පාට බලපන්, නිල් පාට බලපන්. එලයත් පෙන්වන්න තියෙන මෙතනදී කිනු කුණු වෙච්ච එකක් නේ. නිසා හිතට පුළුවන් ඇවිල්ලා අපිට කියන්න මේක හරි පාළුයි. ඇත්ත කාටවත් බෑ කියන්න බෑනේ. හරි ඔබ දැන් මේ කියවනේ ඔබ මොකද්ද දෙන්න හදන විකල්පේ? කබලේ ලිපටනේ වැටෙන්න තියෙන්නේ. ඒ හිත කියන දේ කෙරුවොත් තව ඊට වැඩි කෙලස් තන තනකට යන්නේ අරමුණු තියෙන තැනකට යන්නේ ඉතින් එතකොට මේ හිත ඇවිල්ලා මේ කරන කරදරය මිත්‍ර ස්වරූපයෙන් කරන කල්යාණ මිත්‍ර වැඩක්ද නැත්නම් හිතක් තියෙන තාක්කල් පීරි ගෑමක් විතරයි එයාට නිකන් ඉන්න බෑ. විලිලජ්ජාවකුත් නැහැ. කොච්චර පිරිසිදු වුණත් අපිරිසුදු ක්‍රමික ගතියක් තියෙනවා. මෙයා ගණන් ගන්න නැතුව ඉන්න පුළුවන් මේ හිතවිලි මම නෙවෙයි. මගේ නෙවෙයි. මගේ ආත්මෙ මේ පැත්තෙන් තියෙනවා අපිට නීරස ගතිය කම්මැලි ගතිය මේ පැත්තේ. මේ පැත්තෙන් එයා දෙන්න හදනවා මොකද්ද ඡන්ද පොරොන්දුවක්. අහන්න හරි මම මේ උඹ දැන් මේකේ පයි කියනවනේ. ඊගාට මොකද්ද කරන්න කියන්නේ? මොකද්ද දෙන්න තියෙන givisuma? සාධනීය පැත්තක් නැහැ. ස්වාමිනාංශ එතකොට ඒ දිහාම නිහඬව බලාගෙන ඉන්න එක තමයි කරන්න ඕනේ. බලන්න කරලා බලන්න ඔය මං කියන පරාසය ඇතුළත කරලා බලන්න. එහෙම නැත්නම් විකල්පයක් තියෙනවනේ විකල්පේ දෙන ඔපිනියන් කාරයෙන් අහන්න ඔබ ඔබ කියන්නේ මොකද්ද කරන්න කියලා. ඉඳලා හිටලා ස්වාමිනාංශ සිතවිල්ලක් එනකොට මං ඉතින් සිතවිල්ලක් කියලා අඳුරා ගන්නවා. අර දැවිල්ලක් ඒ වගේ ගැස්සීමක් එනකොට ධාතු ගුණයක් කියලා හඳුනා ගන්නවා. ඉතින් එහෙම ඉන්නකොට මට ඉතින් ඇති වගේ වෙනවා ස්වාමීන් වහන්සේ ඉස්සර ආනාපාන සතිය බල බල ඊගාවට මොකද්ද කරන්නේ? මොකීට සාපේක්ෂවද මේ කතා කරන්නේ? මොකීට සාපේක්ෂව කතා කරන්නේ කියලා ඒ ප්‍රායෝගිකව මූණ දීලා බලන්න. හරි මට දැන් ඇති වෙලා. මම සලුවක සාදාලා නැගිටලා යනවා. දැන් මොකද වෙන්නේ? මේ ඉරියව් මාරු කරන එකද මේ කතා කරන්නේ? නැත්නම් සතිය කඩා ගන්න එකද මේ කතා කරන්නේ? නැත්නම් අරමුණු මෙතෙන්ද දාගන්න එකද කතා කරන්නේ? එහෙම විය යුතු නැහැ නේ ස්වාමීන් වහන්සේ. නෑ විය යුතු නෑ නේ. වේ කරලා බලන්න. එහෙම. කවුරු හරි ඔපිනියන් එකක් දෙනවා නම් අහන්න බෑ හරි මේක හොඳ නෑ. ඔයා මොකද්ද මට මේ වෙනුවට දෙන්න හදන්නේ? සාධාරණීය සත්පුරුෂයෙක් නම් හොඳ දෙයක් දෙයි. ඝර්ෂණය අඩු දෙයක් දෙයි, කෙලෙස් අඩු දෙයක් දෙයි, ප්‍රතිපදා තියෙන දෙයක් දෙයි. නැති මිනිහෙක් නම් මේකටත් වැඩිය මේ අලිමතයට හරක් කියලා තවත් කරදරයක් දෙයි. ඒ නිසා මේක තමයි පරිේශණය වෙන්න ඕනේ. මේක තමයි අපේ මරණකම ජීවිතේ පරිේශණය. මේකට වෙනස් හොඳ දෙයක් තියෙනවනම් දීපක්. මේකේ ඉඳගෙන මේක හොඳ නැහැ කිය කිය ඉන්නවා කියලා කියන එක ඒක මහා කාලකන්නිකම. මට මෙච්චරයි කියන්නේ මේක මගේ ගෙදර. මේට විකල්පයක් තියෙනවා නම් ඔබ දීපම් කවුද ඒක කතා කරන එක කියන්නේ හරි. දෙන්න නැහැ කබලෙන් ලිපට වැටෙන්න තියෙන්නේ. ඒ නිසා මෙතෙන්ද වරෙන් කියලා කාටවත් කියන්නත් බෑ. භාවනා කරලා කරලා ඔබට මෙතෙන්දයි එන්න තියෙන කියලා දෙන්න දෙයක්වත් නැහැ. රාහුල කුමාරය ඇවිල්ලා කිව්වට මට දෑවැද දීපන් කියලා. බුදුරන්සේ අනගහන කියලා දුන්නේ ඕක තමයි. ඕක නෙවෙයි අසෝදරා බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන්සලා දෙන්න දෙයක් නැහැ. බුදුරජාණන්සේ කියන්නේ මම මේ මයි ළඟට ඇවිල්ලා මුළු ජීවිතේ ප්‍රෑයක දුන්න නෑ වත ඇරියා, සල්ලි අත ඇරියා. මෙන්න මේ ටික තියාගන්නේ කියලා දෙයි කියලා හිතන තමනවා හරි. තියෙනවා නම් ඔයිට වැඩි කුණු වෙච්ච එකක් තියෙනවා. ඕක තමයි යන්න පුළුවන් කිට්ටුම දැන ඕකට සම පිරිචිගතිය පහල කරන, සම්පත්‍ති කරගතිය පහල කරගෙන මේකට සමාදන් වෙච්ච දවසේ වෙන්න තියෙන දෙයක් වෙයි. ඔය කියන තර්කයෙන් නම් කිසිම සාධනීය ගතියක් නැහැ. තියෙනවා නම් ඒ තර්කයෙන් අහන්න මොකද්ද උඹ දෙන විකල්ප මොකද්ද කියලා. මේ දිගටම යන පරිශ්‍රණයක් තියෙන මෙතන. හොඳයි අපි පැය කාලයක් ගත කරලා තියෙනවා ධර්ම සාකච්ඡාව සඳහා. බලාපොරොත්තු වෙමු මෙතන ඉල පැයක් විතර කාලයක් සක්මන් කරලා අපි තුනට නැවත රැස් වෙනවා සාමූහික භාවනාවකට. ඒ ප්‍රකාශයත් එක්කම අපේ ධර්ම සාකච්ඡාවේ නිමාව සටහන් වෙනවා. සම්බන්ධ වෙච්ච ශිල් දිනාටම තෙරුවන් සරණයි.